අපි ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් අපේ සැසිවාරය ආරම්භ කළ දෙන විදිහට අපි විජේ මහත්මයා ඉල්ලා සිටිමු. අවසරයි ස්වාමීන් වහන්සේ අද ප්‍රශ්න 24ක් ලැබිලා තියෙනවා 18ක් භාවනාමය ප්‍රශ්න එකක් ධර්මදේශනයේ පිළිබඳ පහක් තියෙනවා පොදු ධර්ම කරුණු පිළිබඳව ඒ සියලු ප්‍රශ්න ඉදිරිපත් කරන්න ඔබ වහන්සේගෙන් අවසරයි. පළවෙනි ප්‍රශ්නය කමඨාන් වාර්තාව මම ආදුනික යෝගාවචරයෙක් මේ. සක්මන් භාවනාව සිත පාදවල ස්පර්ශයේ බොහෝ දුරට පවතී. සිතවිලි කිසිවක් නොමැති විවේකී සක්මනක් බොහෝ විට අත්විඳිමි. කිසිදු බලාපොරොත්තුවකින් තොරව දිගටම මේ ලෙසින් සක්මන කරගෙන යාමට සිතමි. පරයන්කය පරයන්කෙහි කාලය ගත වීම වඩාත් විවේකීව සිදුවේ. ගත වූ පරයන්ක සියල්ලේම වාගේ ආස්වාස ප්‍රස්වාසයේ ඉතා ඉක්මනින් තුනී විය. තද ගති, චංචල කම්පන ගති ආදී අතරේ සිත නින්දත් නොනින්දත් අතර පවතී. බොහෝ විට අරමුණකින් තොරව වරහන් ඇතුලේ ආස්වාද ප්‍රස්වාසයේ ඉතා සියුම් බැවින් උහි බලා සිටිමි. සිතවිලි ගොජයක් ලෙස එක පිට පැමිණෙන අවස්ථාවන්හිදී මේවා මට අයත් නොවේ සිතා ඒවා විනාශ වී යන දෙස බලා සිටිමි. මේ සෑම විටකම ශරීරයේ පුටුවේ වැදී තිබීම, බාහිර ශබ්ද ඇසීම, සියුම් හුස්ම රැල්ල ආදිය නිසා සතිය පවතින බව දනිමි. විටින් විට ගැසී අවදි වූවක් වැනි අත්දැකීම් ලද විට සිත නැවත ශරීරයේ පුටුවේ වදින තැනට පැමිණෙන බව හොඳින් නිරීක්ෂණය කළෙමි. මම යන මාර්ගයේ නිවර්දිදයි නිවර්දියයි සිතමි. වැරදි ඇතොත් ආදුර්කයාට අනුකම්පාවෙන් පින්වා දෙන සීක්වා. තෙරුවන් සරණයි. මේකේ අර හිතවිලි කියන එක අඩු කරන අඩු කරන කියලා ගොජේ දැක්කට පස්සේ ඒ හිතවිලි ඇති කරන ගොජයයි පුටුවේ ඉඳගෙන ඉන්න බව දැනෙන ගොජයයි ආනාපානෙ දැනෙන ගොජය ඔක්කොම එකයි. ඒ ගොජේට තමයි අපි එක එක නම් දෙන්නේ. මේ හැපීම, මේ හිතවිලි, මේ ශබ්ද කියලා. නම් දෙන්නේ නැතුව හිටියොත් ඒක තවත් ප්‍රයිමෝඩියල් ලෙවල් එකට බහිනවා. ප්‍රිලිමිනරි මේ ශක්තියක් තියෙනවා. මේ බුදුරජාණන් ස්වභාවය කියලා දාලා තියෙනවා. ඒක තමයි එක එක විදියට මැනිෆෙස්ට් වෙන්නේ. සද්දයක් විදියට, රූපයක් විදියට, හිතවිල්ලක් විදියට මැනිෆෙස්ට් වෙන්නෙම නමක් දානවත් එක්කම තමයි. නමක් දෙන්නේ නැත්නම් ඔහේ නලියන මේ නිකන් ශක්තියක් එකේ තියෙන්නේ. අවිජිත ශක්තියක් තියෙන්නේ. බලයක් තියෙන්නේ. ඒ බලයට නමක් නොදා ඉන්න බැරිකම තමයි කෙලෙස් කියන්නේ. ඒකට තියෙන විදිහට තියෙන දිල නිකන් හිටියොත් මොනක්වත් කරන්නේ නැහැ. ඉතින් අර පොඩි ළමයින්ට ඒකේ ප්‍රශ්නයක් නැහැ. මොකද ළමයි නම් දාඩු දන්නේ නැහැ නේ. නිසා ඒ කට්ටිය කිසි ප්‍රශ්නයක් ඇති කරගන්නේ අපේ ළඟ ඉතින් සංඥා පද්ධතිය නිසා මොනම ආවත් අපි ඒකට මේක රූපයක් මේක සද්දයක් මේක ගඳක් මේක රසක් මේක පහසක් කියලා නම දාපු ගමන් අර ගොජේ ඒ බවට පරිවර්ත වෙනවා. ඊට පස්සේ ඒක දිගේ කතන්දරයක්. ආයසරයක් අඩු කරන්න පුළුවන් අඩු කරලා බැලුවත් කොයි එක වශයෙන්වත් පෙනෙන්නේ එකමයි. ඒක නිසා ඒකට නංවනක් නොදී මේක දෙස බලා සිටීමට විපස්සනා කියලා කියනවා. ඒකට කියනවා දැක්කට නොදැක්කා වගේ ඉන්නවා. ඇහුනට නැහැ වගේ ඉන්නවා. දැනුනට නොදැනුනා වගේ ඉන්නවා. අන්නේ මේ හිඳීමේ හැකියාවක් මනුස්ස මනසේ තියෙනවා. අපි ඒක කවදාවත් වැඩගන්නේ. බුදු කෙනෙක් පහළ වෙන්නේ නැත්නම් අපි හැමදාම එනේන දේට නන්දා. ඊට පස්සේ ඒ දේ අපිව හැම කාපු මාළුවෙක් වගේ අපේ සතියෙන් එළියට ඇදලා දානවා. ඊට පස්සේ ඉතින් අපි ගැහෙනවා කොට ගන්න. නංවනන් දෙන්නේ නැතුව හඳුනා ගැනීමක් කරන්නේ නැතුව ඉන්නකොට ඒ දේ හඳුනාගත්තේ නැත්නම් ඒ දේ හරහා මම හඳුනා ගැනීම වෙන්නේ නැහැ. සක්කාය දිට්ඨිය හඳුනා ගැනීම වෙන්නේ නැහැ. නම දවෙ නැත්තම්. දාපු ගමන් දෙකක් වෙනවා. දෙක වෙලා මේ මාන්නයක් ඇති වෙලා විඥානේ වැඩ පටන් ගන්නවා. නම් කරන්නේ නැතුව හිටියොත් විඥානෙට ඒ ෂට ගති මායාවේ ගති මොකොත් පෙන්වන්න බැහැ නිසා ඕකට නමක් නොදයින්ද ඉතිලි වශයෙන් පෙනී හිටින්නේ ආලෝකයේ වශයෙන් පෙනී හිටින්නේ සද්ද වශයෙන් පෙනී හිටින්නේ වේදනා වශයෙන් පෙනී හිටින්නේ ඔක්කොම එකයි අන්න ඒකට එතනින් දැරියොත් එතකොට අපි කියනවා මේ ශක්තිය හැමදේම මූල ආරම්භයේ විතරයි තියෙන්නේ. ඒක තාම වැවිලා නැහැ. ඒකට තමයි යෝනිසමංස්කාරය කියන්නේ. ඒකේ අඩියම බලන්න ඕනේ ප්‍රයිමෝඩියල් එනර්ජි එක. එහෙම නැත්නම් මේ බේසික් එනර්ජි එක. ඒක බුදුහාමුදුරගේ මගේ දෙන්න මේකයි. රහතන් වහන්සේගේ මගේ දෙන්න මේකයි. ඒක හැදුනට පස්සේ අපේ කර්ම ශක්තිය වල හැටි, අපේ රුචි අරුචිකම් වල හැටි, අපේ පෞරුෂත්වය අනුව ඉතින් අපි උඩ නංවනක් දෙනවා. නිසා උතෙන්ද ගියොත් ඕනේ වෙලාවක බුදුහාමුදුරු ඉන්නවා ඒක. කරුත්තර ස්වාමින් වහන්සේ මා නේවාසික වැඩසටහනට ආධුනිකයෙක් මි. දැනුම වූ ඉතා අල්පය. පළමු දින දෙක වන විට ආපසු යන්නටද හිතුණා. දින අවසනදී දැඩි අධිෂ්ඨානයක් ගතිමි. ආ මොහොතේ සිටම සෑම ඉරියව්වටම සිත යොදවා සිටියෙමි. වචනය පිටගෙන නොකෙලෙමි. දෙවන දින උදෑසන 4:30ට සක්මන වම දකුණ ලෙස අවධානයෙන් ගෙන ගියමි. මොහොතකින් ස්පර්ශයට හිත ගියා. වම දකුණ නැති විය. ඒ රිද්මයට ආස්වාස ප්‍රස්වාස ප්‍රකට වුණා. පෑ ගෙවි ඇති හේයින් පරයන්කේ හිඳ ගතිමි. ශරීර ස්පර්ශය වෙත හිත ගිය විගස ආනාපානයට හිත ආවා. ඒ අරමුණ ප්‍රමුඛ කරගෙන ඉහළ පහළ යන හුස්ම දෙස බලා සිටියා. කය සැහැල්ලු වී හුස්මද ගෙවි ගොස් අඳුරු තලයක් වතුණා. ඒ දෙස අරමුණකින් තොරව බලා සිටියා. සහැල්ලුවෙන් ප්‍රීතියෙන් පිනා ගියා. කාලය ගෙවි ගොස් ඇස් ඇර බලන විට 9 වෙලා පැය 3හමාරක් පරියන්කේ ගෙවි ගොස් උදේ දාණයද වැඩිලා. බාල්දිය නැතිලා. හතරහා පහ දිනයන් මා භයානක අධ්‍යක්ීම් රාශියක් අත්විඳා දැඩි වේදනාවින්දා ආධුනිකයන්ට වරදක් වේයයි සිතා ඉදිරිපත් නොකරමි සතිය ක්‍රමයෙන් ක්‍රියාත්මක වන බව හැම ඉරියව්වටම වැටහිගෙන ආවා. ඊයේ හතරට ඉඳගෙන ශරීර ස්පර්ශ වන තැන අරමුණු කර මොහොතෙන් පිම්බීම හැකිලිම අරමුණු කරන සිටින විට මොහොතෙන් පිම්බීම හැකිලිම ප්‍රකට වුණා. ඉන්පසු සති අරමුණ පිම්බීම හැකිලීමටගෙන මොහොතකින් ආස්වාස ප්‍රාස්වාසයට ආස්වාස ප්‍රාස්වාසයට හිත අරමුණු වුණා. අවස්ථා තුන හතරක් ආස්වාස ප්‍රාස්වාස අරමුණේ සතිය පිහිටා සිටන විට කය සැහැල්ලු වී අරමුණක් නැති ආස්වාස ප්‍රාස්වාසයේ ප්‍රස්වාසයට ගෙවි ගොස් ඇති හිස් අවකාශය දෙස අරමුණු වුණා. ඒ සති අරමුණු තුළ ඉන්නට මා ප්‍රිය කළා. ඉහළින් යම් වේදනාවක් අතින් දැනෙන ගතියද යම් යම් විට වෙනත් අරමුණු ඇවිත් යන බවද ඒවන විට දිගු සුසුමක් පිට වෙන බවද සමහර අවස්ථාවල ආස්වාස ප්‍රස්වාසයේ තුනියටද පිම්බීම හැකිලිම තුනියටද දැනුණා ඒනමු සති අරමුණු වූ හිස් අවකාශය දිගටම පැවතියා පැය අවසන් බැවින් සීරුවේ නැගී සිටියා ඒත් සති අරමුණ අරමුණෙන් ඉහළින් වේදනාවක් පහළ ස්පර්ශය ජෙලි වගේ ස්පර්ශයක් පැද්දෙන හැඟීමක් දැනුණා සක්මනට ගිය පසුද දෙකලවර සිටින ඉරියව්වෙන් දෙනෙත් පියා පාද ස්පර්ශයට සිත යොමු කළ විගස ඉහළ වේදනාව අරමුණු වී විනාඩියක් ඇතුළත කල්වර හිස් අවකාශය අරමුණු වුණා. මෙය මා කිහිප විටක් කර බැලුවා. සක්මනේදීද පාද ස්පර්ශයේම මනාව සතිය රැඳුණා. ඊයේ දිනේ පුරා පුරාම මේ தત્ත්වය පැවතුණා. පරියන්කයත් සක්මනත් සක්මනේ සිටින විටත් වර්තමානයේම සතිය රැඳුණ බව දැනුණා. මට විශ්වාසයි. වෙනත් අතීත අරමුණු හා බාහිර අරමුණු ඇති නොවුණු ගානයි. රාත්‍රියේ 10 විතර නිින්ද යාමට ඇඳට විත් සැතපෙන ඉරියව්වට සිත යොමු කළා. ස්වල්ප වේලාවකින් ඉහළින් දැන්න වේදනාවට සතිය අරමුණු වී දැස් පියාගෙන මුල් ප්‍රදේශයම අඳුර වී ශරීරයේ නොදිනී ගියා වැනි වුණා. මුළු රැය පුරාම ඉහළ වේදනාව අරමුණු කර ගනිමින් සතියෙන් ගෙව්වා. අත්ොරලොසුවේ පෑයෙන් පෑය වේලාව සනිටුවා නුණ බව මට මනාව දැනුණා. මුළු රැය පුරාම මේ විදියට ගෙවුනා. මා අවදියෙන් ඉහළින් දැනෙන වේදනාව සති අරමුණ වී පාන්දර 3:30ට ඇලාම් එක හඬින් ඇදෙන්න ගිට්ටා. නිදිමතක් නැත. මා නොනිදා සිටි බවට විශ්වාසය හේතුවකුත් නැත. හරිම ප්‍රබෝධමත්ය. මේ වන විටත් ඒ ඇති වී ඇති ප්‍රබෝධයෙන් කල් ගෙවමි. ශරීරයේ ඉහළින් දැනෙන වේදනාව නිතරම අරමුණු වේ. කොහේදයි පැහැදිලි නැත. හිස අත ගෑවිට හිස් කට්ට ඇතුළත යන හැඟීම දැනේ. සතිය කීකරුවී ඇති අයුරු මට හැඟී යයි. සතිය සතිය කීකරුවී ඇති අයුරු මට හැඟී යයි. දිනෙත් පියාගෙන ස්පර්ශයට සිතගත් විට දැන් ඕනෑම මොහොතක ක්ෂණිකව අඳුරු හිස් අවකාශයේ සතියට ගත හැක. අනෙක් විට සති අරමුණ ඉහලින් දැනෙන වේදනාවට යොමු ඇත. ඒ වේදනාව සාමාන්‍ය තත්වයක් වී වාගේ ඉදිරියේදී වර්තමානයේ සිත පිහිටුවා වෙන දෙයක් වීමට ඉඩ හැර ගලා ඉන්නට අරමුණයි. ඉදිරිය සාර්ථකත්වයේ උදෙසා ඔබ වහන්සේගෙන් උපදෙසක් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේගේ දෙපා නාමෙන්දීමේ සියලු දෙනාට පෙරවන් සරණයි. ඔච්ච මේක මේ දැනටමත් මේක හරි කියලා කියන්න පුළුවන්. නමුත් ඒක ප්‍රත්‍යක්ෂ වෙනකන් නැහැ කේක දේවල් වලට දාලා මේක හැලහැප්පිලා කොයි එකකින්වත් මේක කැඩෙන්නේ කියන උරගා බැලීම වෙරිෆිකේෂන් එක තමයි ජීවිතය කියන්නේ. ඊටෙන මොනම ප්‍රශ්නකින්වත් මේක කඩලා දාන්න බෑ. පොඩි පොඩි හැප්පීම් වෙනවා ආයෙ සරයක් එනවා. ඒක හරියට මේ වතුරට පොල් ගෙඩියක් දැම්මම වගේ හොඳ පොල් ගෙඩිය ලැබු පැත්ත තමයි උඩට එන්නේ. කරකෝල දැම්මත් කැලකිලා කැලකිලා කැලකිලා කොච්චර හරි කැලමිනුනට පස්සේ ලැබු පැත්ත උඩට එනවා. කාන්දාමකට කාන්දාමකට කොච්චර පයින් ගියවත් ඒ උතුරට තමයි හැරෙන්නේ. එහෙම නැත්නම් ඒ බුරුමේ තියෙන සෙල්ලම් බඩුව පිට්ටයින් ඩයින් කියලා ඒකට ඉංග්‍රීසියෙන් කියන්නේ ටම්බ්ලින් කෙලී කියලා කොච්චර පයින් ගියවත් බොනික නැගිටිනවා. වයින් ගහන්න පුළුවන්, විසි කරන්න පුළුවන්, විසි පුරපුවම එයා නැගිටිනවා. දැන් මේ වගේ මනසක් අපිට තියෙද්දි තමයි අපි මේ අපේ රුචි අරුචිකම් වලට බරු බැඳා වගේ බැඳගෙන ඔය මල්ටිනේෂනල් කම්පැනි කාරෝ දිගේ දුවන්නේ, සුකොපෝගේ දේවල් දිගේ දුවන්නේ අර ලස්සනට උඩට එන මේ සහැල්ලු හිස තමයි. උලංගවත් දැනක නදින්නත් දැනකපත් වෙන පහන් දැල්ල කිලිම උඩට යන්නේ. හරස් උලන් තියෙනකන් නතරෝ. ඒ නිසා අපිට භාවනා කරනවා කියලා කියන්නේ මේක කෙලින් කරන්න හදනව නෙවෙයි. හරස්සලක් නතර කරන්න. චිමිනියක් දාන්න. දාපු ගමන් දැල්ල උඩට හිරේ. ඒ දැල්ලේ ස්වභාවය ඒක තමයි. ඉතින් එතකොට තේරෙනවා අපි මේ ස්වභාවයට ඉඩ දෙන එකයි භාවනාවෙන් කරන්නේ. ඒ නැත්නම් ඒකට එන අතුරු මේ ක්‍රොස් කරන්ට්ස් එහෙම නැත්නම් හරස්සලම් අලක්කන එකයි කරන්නේ. ඊට පස්සේ හරස්සලම් තමයි නිතර මේක වෙන්නේ කියලා පහන් දැල්ල නැතුව අහම්මකෝ. මේ න්‍යාය ධර්ම දැනගත්තට පස්සේ අර අසුරක් වැදුනහම මොකෝ? අසුරන් තියෙන කන්නටයි නැති උනට ගෙලින් හිටිනවා. ඊට පස්සේ ඇද උණයි කියලා හෝ නැටුවයි කියලා හෝ ගෙලින් තිබ්බයි කියලා වෙනසකුත් නැහැ. අර මුලදී තමයි මේ ගෙලින් තියෙන එක වීරත්වයක් වශයෙන් පේන්නේ. ඉතින් ඒක සාක්ෂාත් කරන්නේ වෙන්නේ ජීවිතයේ ඔක්කොම දුක් කරදර එන්න ඕන. හැම වෙනස්කම් ඇවිල්ලා ගෙලින් එන්න පුළුවන් බව දකින්නකොට මම නෙවෙයි හුළඟේ ඒ වහන්දල්ලක හැටි, කාන්දමක හැටි. පොල් ගෙඩි එක හැටි. තම්බ්ලින් ගෙඩියේ හැටි. ආන්නක තේරුම් ගන්නට පසු වෙනවා. හැම කෙනාම නිවන් දැකලා ඉන්නේ ඒක එක්කක් දන්නේ නැහැ. මේගොල්ලෝ මේ ක්‍රම හොයනවා, ගුරුරු පස්සේ යනවා, අර යනවා, මෙහෙ යනවා. මේ ඇදේ දිග අරගන්න. ඒ නිසා යමක් නොකර සිටීමෙන් ගන්න පුළුවන් හැබැයි ඒක තමයි අමාරුම දේ. ඔය ඉස්සරහට ඉන්නේ අපිට ජීවිතය කියලා එන්නේ මේ අපි හොයලා දුන්න බුදුජානක හොයලා දුන්න මේ අහිංසක භාවය මේ නියතමානී භාවයේ විහිං කක්ක කරගත්තේ නැත්නම් ස්වභාවයෙන් මිනිසයා හොඳයි ස්වභාවයෙන් මිනිසයා අහිංසකයි ස්වභාවයෙන් මිනිසයා නියතමානී මේ අන්දන් නැත්තම් ඉතින් අපි යන් අපේ නියතමානී තැනට අපේම අපේම අපේම ලොක් ඒ සින්දු මයිලක ලියලා තියෙන මට ගේන්න හිතනවා කියවන්න මේ ඒ ඒ ලෝකෙට යන්න එන්න යාළුවේ එච්චරයි කියන්න තියෙන්නේ ඒ ලෝකේ තියෙනවා මේ අපි හිටපු මේ පුංචි කාලේ අපි අයිගා ප්‍රශ්නෙට. කරු ස්වාමීන් වහන්ස මා පරයන්ක භාවනා භාවනාවට ඉඳගෙන ආනාපාන සතිය වැඩුවා. මට හුස්ම ඉහළ පහළ යන ගතිය දැනෙන්න ගත්තා. සුළු වේලාවකින් මගේ හුස්මගේ විකෝස් ඇඟ ගලක්සේ තද ගතියක් ගත්තා. තද ගතිය ඇඟේ යම් ස්ථානයක නො මුළු ශරීරයේම එකම ගලක්සිය දරුණා. ඒ සමගම රාග සිතුවිලි හිතට එන්නට ගත්තා. එවිට මා ඇස් අරින්න ඕන කියලා හිතුවත් ඇස් අරගන්න නොහැකි තත්වයක් තිබුණා. මෙසේ පැයක පමණ වේලාවකින් පසුව භාවනාවෙන් නැගිට්ටාම මට දිසි ගතියක් කැරකිල්ලක් සෑහෙන වෙලාවක් තිබුණා. ගරු ස්වාමින් වහන්සේ මගේ මේ භාවනාව නිවැරදි මාර්ගයේ ගමන් ගණිත ඉදිරියට කුමක් කළ යුතුද කරුණාවෙන් උපදෙස් පතමි. ත්වන් සරණයි. ඔය මේ ශරීරයේ සිදුවෙන මේ තද වෙන ගති, giddiness ගති ගති වශයෙන් භාව වශයෙන් ස්වභාව වශයෙන් දකින්න. මේ මට වෙච්ච දෙයක්වත් මේ කටර බටර වෙච්ච එකක් නෙවෙයි. ශරීරෙත් අද ගතිය දැනෙන. ඉතින් එතකොට තේරුම් ගන්න බාහිරේ සීසි සහැල්ලු ගතිය තියෙනවනේ ශරීරෙත් අද වෙන්නේ. ඒ වගේ හැම විරුද්ධ ධර්ම දෙකක් එකතු වුණාට පස්සේ තමයි ස්පර්ශය සිද්ධ වෙන්නේ. සහැල්ලු ගතිය තද ගතියත් එක්ක සම්බන්ධ වෙනවා. වැగిරෙන ගතිය පිඩු කරන ගතියත් එක්ක සම්බන්ධ වෙනවා. කියන්නේ ගැටෙන්න ඕනේ. උණුසුම සිසිලසත් එක්ක. උණුසුම උණුසුමත් එක්ක ගැටීමට ස්පර්ශය කියලා කියන්නේ ඒක හොඳට මතක තියාගන්න. සමාන කලාපයේ අංශු දෙකක් ගැටුණාට ගැටුම කියන්නේ නැහැ. විරුද්ධ අංශු දෙකක් ගැටෙනවා. ඉතින් අපිට ඒක එක පැත්තයි තේරෙන්නේ. දැන් ශරීරේ තද වුණා. එහෙනම් ඉතින් ගන්න බාහිරේ සැහැල්ලු වෙලා තියෙනවා. අන්නේ විදිහට මේ ශරීරය කියලා ගන්න තු ගති භාව ස්වභාව වශයෙන් තේරුම් ගන්න පටන් අරගත්තොත් පේන්න පටන් ගන්නවා මේ මනුස්ස ශරීරයක් අපි උපයවි ඕකට තමයි. මේක හරිම සංවේදී වස්තුවක්. නමුත් මේක මේ ලෙඩක් කරදරයක් විකෘතියක් කියලා ගත්තොත් එහෙනම් ඉතින් අපිට යෝනිසමනසිකාරය නැති වෙනවා ශරීර ආසාව සහ ජීවිත ආසාව මතුවෙනවා. ඒ නිසා මේ වගේ තැනට යනකොට කියනවා කාය ජීවිත নিরপেক্ষව සීලේ අදිෂ්ඨාන කරගෙන යන්න. ඊළ කියන්නේ මේ ශරීරයට මේ සිදුවෙන දේවල් දිහා පිට කෙනෙක් වගේ බලන් ඉන්න ගියාම මම පුදුමාකාර තිරියමක් තිරිහං තිරිහං ගතියක්. යන් තිරිහං වෙන්න පටන් ගන්නවා මවක් තමන් තමන්ගේ දරුවා දිහා බලනකොට දරුවත් එක්ක මම තිරියන් වෙනවනේ. මම සම්බන්ධ වෙනවනේ ආන්නේ එකක් වෙනවා. මේ ශරීරයේ දිහා විපස්සනායෙන් බලනකොට කියන කායේ කාය අනුපස්සී විහෙතති කියන. අමුතු වචන දෙක බුදුසෙන් දානේ කයෙහි කය අනුව බලනසුලුව. අරක මේක වශයෙන් බලනවා නෙමෙයි කයේ කය අනුව බලන මේ තද ගතිය. මේ තීසිල් ගතිය මේ ගිරිනස්. ඒක දිහා බලන්න පටන් අරගත්තාම ඊට වැඩිය මේ <clears throat> ඥානයක් කිසිම දොස්තර කෙනෙකුට දෙන්නේ නැහැ. කිසිම විචාරදෙකුට දෙන්නේ නැහැ. තමයි යන්නේ. ඉතින් ඒක ධර්මයේ ඥානය ගෙට එන වෙලාව කියලා හිතාගෙන ශරීරයට සාදර වෙන එකයි කරන්න තියෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ මම පරයන්කේ සිටින විට ඊට හොඳින් පිම්බීම හැකිලිම බලා සිටියෙමි. ඊට පසු ඒ ටික වේලාවකින් කිසිම දෙයක් නොදෙනී යන තත්ත්වයටපත් වුණා. නැවත තිගැස්සීමකින් පිබිදී පිම්බීමට හා හැකිලීමට සිත ගියා. ඒ කිසිවක් නොදැනී සිටිය තැන මට හුඟ වේලාවක් සිටින්නට හැකි වූවා නම් හොඳයි කියා සිතෙනවා. මේ තිගැස්සීම තුන් හතර වතාවක් පැමිණියා. නැවත කර්මස්ථානයට පැමිණුණා. කිසිවක් නොදැන සිටිය හැකි තැන වැඩි වේලාවක් සිටීමට හා මේ තිගැස්සීම කුමක්ද පැහැදිලි කර දෙනමින් ගෞරවපූර්වකව ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ කාලයක් මේ සත්‍ය ක්‍රියාව කරගෙන යාමට ශක්තිය ලැබේවා. ත්වන් සරණයි. මට අමාරුසයෙන් තමයි අහන්න ඕන කොහොමද අර පැය භාගේ පැය එකමාරට යන්නේ කොහොමද පැය දෙක පැය භාගට යන්නේ කොහොමද කියලා මේ කරලා බලන එක තමයි තියෙන්නේ ඉතින් ඒකට පොඩි ඉඟියක් සරුවචනහන්ස මම හිතන්නේ ඔය ආනන්ද සප්පයි සූත්‍රයේදී විස්තර කරනවා ශරීරයේ තියෙන ඉන්ජන කම්පල ප්‍රපංචන චංචල ගති අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා ගිහිල්ලා නිශ්චල තැනකට යනවා ඒක මරණය හා සමානයි නිශ්චල තැන ඉඳදී කවදාකවත් නිශ්චල තැනක ඉන්නවා කියලා දැනගැනීමේ ශක්තිය නැහැ මොකද සංඥාචෛසිකේ වැඩ කරන්නේ නැහැ. ඊට පස්සේ ඉත පළවෙනිම අරමුණත් එකම සංඥාව හොඳට ඇදිලා තියෙන රබානකට ගැහුවා වගේ මුළු එක බම් ගාලා හොල්ලයක්. එතකොට මෙයා කලබල වෙන්නේ නැතුව බැලුවොත් බුදුරජාණන් කියනවා මම කලින් හිටපු තැන මීට විදිය සාන්තයි ප්‍රණීතයි කියලා යට වැටෙහෙන්න ඉඩ තියෙනවා නැත්නම් ඒක තමයි බුදුහාමුදුරු දෙන පණිවිඩය. ඒ නිසා ගැස්සුණාට පස්සේ ගැස්සීම් පිළිබඳ කලබල වෙන්නේ නැතුව ඒතං සන්තං ඒතං පනීතං යදිදං උපේක්ඛා කියලා මම මේ ඉඳලා එළියට ආවේ ඒ සාන්ත වූ ප්‍රණීත වූ උපේක්ෂාවට කියලා හිත දාන්න කියනවා. ඒ කියන්නේ කරන්න දෙයක් නෙවෙයි. ඒකට සාදර වෙනවා. ඒක වැරද්දක් නෙවෙයි. ඒක දඬුවමක් නෙවෙයි. ඒක පයපැකිලි වැටීමක් නෙවෙයි. මේකට යන්න පුළුවන්. නමුත් එතන පොඩි මායාවක් තියෙනවා. ඒකේ ඉන්නකොට ඒක දැනගන්න බෑ. ඒක හරියට කියනවා අපි මුළු අපිට ඇස් දෙකට මුළු ලෝකෙම දකින්න පුළුවන් වුණාට ඇහැට ඇහැ දකින්න කද්දාකත් බෑ. අපිට මේ ඇඟිලි පිටරෙන් ඇඟිලි කෙලවරෙන් ඕන එකක් අල්ලන්න පුළුවන් වුණාට ඇඟිලි කෙලවර ඇඟිලි කෙලවරෙන් අල්ලන්න බෑ. ඇඟිලි කෙලවර අල්ලන්න තව ඇඟිලි කෙලවරක් ඕන. ඒක තමයි අටුවාචාර්යන අතලා දෙන්නේ. ඒක වජ්‍රච්ඡේදක සූත්‍රයේදී විශේෂයෙන්ම දිනු කරලා තියෙනවා. ලෝකෙ තියෙන දරුණුම කඩුව දියමන්තින් හදලා ගත්තොත් ඒකේ මුනත ඒකෙන් කපන්න බෑ කියලා. කඩුවේ මොනදෙන් දීවන්ති දීවන්ති කපන්න බෑ. අන්න ඒ වගේ මේ ඥානය ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ඉහළටම ගියාම කොච්චර තියුණුද කියනවනම් ඒක අඳුර ගන්න බෑ. නමුත් ඉස්සර පස්සර දෙකේ අඳුරන්න පුළුවන්. මේ දෙකේ කෙලස් තියෙනවා. මේ දෙකේ තිගැසීම් තියෙනවා. මේ දෙකේ කලබල දිනවා. අන්න ඒක කලබල වෙන්නේ නැතුව ඒ දෙක හරහා සාපේක්ෂතාවයෙන් අච්චට මෙච්චර නම් මෙච්චර කොච්චරද කියලා කියනවා වගේ ඒකට කියනවා ණය විපස්සනාව කියලා කියනවා අනුමාන ඥාන කියලා කියනවා තර්කණය කියලා කියනවා ආකාර පරිවිතක් කියනවා එතකොට අපිට ගන්න දෙන්නේ මෙහෙම එකක් තියෙනවා මේක කල් දැක්කන දැන් දැක්කා මේකට සාදර වීමෙන් එන්නේ එන්නේ එන්නේ එක වඩන්න පුළුවන් ඉතින් ඒක වඩන්ඩ මේ කාන්දර ගත්තට පස්සේ ඒක වඩන්න බුදුරජාන්සේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන ශික්ෂා තුන පෙන්නලා දෙනවා. ඊට පස්සේ කතාව අඩු කරන්න. නැත්නම් අවශ්‍යතාවය විතරක් කතා කරන්න. සම්මා කම්මන්ත මේ අනවශ්‍ය දේවල් ඔළුවේ දාගෙන වැඩ කරන්න යනවා. උලන්තරම් විවේක වෙන්න. සම්මා ආජීවය කාගව ජීවිතවල ඇඟිලි ගහන්න යන්නත් එපා. බඩ රස්සාව මිසක්කා යම් බොරුවට කඹරන්න එපා. එච්චරයි වචනේ පාවිච්චි කරන අම්මා නම් බයිනෝ අපේ ඉන්න කාලේ වචන කියන්න එපයි කියලා සභාව විතර. කඹරනවා කියන වචනේ නොකිය බෑ ඒක කිව්වත් අහන්නේ නැහැ. ඒ නිසා ඊට වැඩි කුණු හරප වචනම හොයන්න වෙනවා <laughs> කියලා දෙන්න. ඒ නිසා අගය කරන කෙනා මේක සාදර වෙච්ච එකනා කාට ක්‍රියා සහ ජීවන රටාව අතින් එන්නේ එන්නේ එන්නේ ප්‍රතිතද කර ගන්න පටන් අර ගන්නවා. ඒකට සාපේක්ෂව ඔය හිස් තැන වැඩි වෙන්න පටන් ගනී. ගෞරවනීය ස්වාමින් වහන්සේ පළමුවෙන්ම සක්මන් භාවනා පිළිබඳ මම දැන් මෙතන යන අදහස පෙරදැරිව සක්මන ආරම්භ වේ. ඉන්පසු යටිපතුල් වලට දැනෙන දේ දකිමින් ගමන් කරමි. කකුල් දෙක මාරුවෙන් මාරුවට විලුඹ මැද ඇඟිලි පොළවට තෙරපෙන හැටිත් පොළවෙන් තෙරපුම කකුල් වලට යන හැටිත් හොඳින් නිරීක්ෂණය කරමි. අතීත සිදුවීමකට හිත දිවීම, කුරුල්ලකු කෑ ගැසීම, වාහනයක ශබ්ද ඇසීම, පොළවේ ඇති ගල් කැට වැනි දේ වලින් බොහෝ විට හිත සක්මනින් එළියට පණේ. නමුත් එය මට දුකක් නොවේ. ඔබ වහන්සේගේ පෙර එක් දේශනාවකදී සඳහන් කළා අපේ එකයි channel 6ක TV එකක් වගේ අපි එක එක වෙලාවට එක එක channel වලට මාරු වෙනවා කියා. channel 6ම නැතත් මම සක්මනේදී channel 4ක් නිරීක්ෂණය කරමි. පරයන්ක භාවනාව හුස්ම සංසිඳීමෙන් පසු ඇතිවන හුදකලා ස්ථානයේ සිටීමේ එකෙක් විකාර රූප පෙළවල් පැමිණ නැති වී යයි. ඒ කිසිවකට ප්‍රතිචාර නොදක්වයි. සමහර විට සංසිඳුණු උස්ම නැවත මතුවේ. ඒ දෙස බලා සිටන විට කෙමින් සංසිඳී යයි. වරින් වර කම්පන චංචල මතුවේ. ඒද බලා සිටන විට නැති වී යයි. යම් අවස්ථාවක හිසේ එක්පසක හිරිවැටීමක් ලෙස නිඳ පැමිණේ. සතිය සූම් කර ඒ දෙස බැලුව විට නිඳ පලා යයි. මෙවැනි සිදුවීම් පෙළකින් මුළු පරයන්කයම පවතී. මගේ සක්මනේ හා පරයන්කේ සතිය දිනු කර ගැනීමට ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට පතනා බෝධියකින් උතුම් නිවන හත් වේවා. ත්වන් සරණයි. අපි ඒක අර සතිපාසලේ පොඩි ළමයින්ට කියලා දෙනවා මේ පොඩි ළමයා අතට මේ මිදි ගෙඩියක් මිදි නැත්තම් මේ රට ඉදියටයක් දෙනවා. ගියේ කියලා කන්න නැතුව අතේ තියාගෙන ඉන්න. මේකේ වර්ණය බලන්න පයට දැන කයට අතට දැන බර බලන්න සුවඳ බලන්න පොඩි කරලා මේ සද්දය අහන්න කියලා ඒ අපි වෙනදා කටේ දා ගන්නවනේ දෙක තුනක් gediy අරගෙන කටේ දා ගන්න මනුස්සයර කියනවා එක gediyak ඇට නැ ඒකේ වර්ණය සද්දය ගඳ රස පහස එකින් එක එකින් එක කරන්න කියලා. ඒ දිව ගාලා ඒ දැනගන්න මේ මේ රටේ ඉඳි කියලා ඊට පස්සේ ටික ටික හපලා ඒ හිමීට හිමීට උගුරෙන් පල්ලයට යනවත් එක්කම රස නැති වෙන හැටි. උගුරේ කටේ නලියනකන් තැන් තැන් වල මේ තීත්‍ර රස මෙතනයි, පැංගි රස මෙතනයි කියලා රස හයකට කඩලා කට කියලා. උගුරෙන් පල්ලයට ගිය ගමන් අපිට රස නැති වෙනවා. නමුත් අපි ඊගාව කට පිඩුව කටට දාගත්ත ගමන් අරකේ රස නැති වෙච්ච බව මතක තියෙනවා. එහෙම නැතු එකක් කාලා ගන්න පටන් අරගත්තාම එකක channel හැම අහුවෙනවා. ඉතින් මේ මේ කිලෝරක් නැතුව මේ කිඹුල මැටි කිලින්නා වගේ ගිලගෙන ගිලගෙන ගියාම මොනවා කනවද කොච්චර කෑවොත් ඇද්ද දැන් මේ ඕස්ට්‍රේලියානු කාර්යයේ බඩ විසරත් තියා බලන්න මෙච්චර විතරද කොසල් රජුරන්ගේ වගේ කනවමයි වැඩේ පොඩි කාලේ මටත් හරි ආසයි උස වැඩි නම් මහත වැඩි නම් අපේ අම්මා හරි ආසයි කොල්ල උස් මහත් වෙනවා දකින්න ඒ හුත්තට කවනවා නමුත් මේ බඩමිණියක වාද්‍යය බලනකොට පේනවනේ මොකද්ද මොන වාද්‍යයක්ද කියලා. ඒතර බ්‍රේක් නැහැ. මොනවා කනවද කොච්චර කනවද රස ඉතින් කුක්ස්ලා පුළුවන් තරම් සෙල්ලම් දාලක වර්ණ රස ගඳ ඕජාව වැඩි කරලා දෙනවා. මොන විසුද කනකොට කනකොට කිඹෝ කිඹරෝ කිරිමැටි ගිල්ලනවා වගේ. ඒ නිසා මොන දෙයක් හරි එකකට හිත දාලා එතකොට අනිත් channels වලට පයින් හැටි බලන්න හතරක් දැක්කයි කිව්වද ඔය හතර කවදාකවත් පේන්නේ නැහැ එකකට එකයි පේන්නේ. එක වැරකට එක channel එකයි පෙන්වන්නේ. අන්තිමට අපිට හයම පේනවයි කියන කියන එක තමයි එකවරම හයම වැඩ කරනවා කියන එක තමයි සක්කාය දිට්ඨිය කියන්නේ. හොයල බැලුවොත් පේනවා එකවරට වැඩ කරන්නේ එකයි. සතිය අඩු නම් දෙකක් තුනක් වැඩ කරනවා වගේ පේනවා. දුරට ෂාප් කරලා බැලුවොත් පේනවා one donkey at a time. One thing at a time and that done well. එදාට පේන්න පටන් ගන්නවා මේකෙන් කතාවක් හදලා ඇනිමේෂන් එකක් හදලා අපිට චිත්‍රපටයක් හදලා පෙන්නන්න ඇති. මේ එක එක එක එක ෆැකල්ටි එකෙන් එකක් කොටු කරපු ගමන් සක්කාය දිට්ඨිය කඩලා යනවා. එකක් කොටු කරපු ගමන් මාන්නේ කඩලා යනවා. එකක් කොටු කරපු ගමන් අපි හිතන විශාල මැන්ෂන් එකක් හදාගෙන අපි ඒ වෙලාවේදී අපි ඉඳගෙන ඉන්න පුටුව බුද්ධ විදිනවා කියලා කන්ෆර්ම් කරන්න බෑ. එතකොට මේ වෙලාවේ තිබුණ සද්ද හදන්න තියලා තියෙන උපකරණ ටිකට අපි ගෙවපු සල්ලි වලට මොකක්ද වෙන වැඩේ? ඒවා null and void. රූප හදන්න ගෙනාවා. ගන්ධ රස හදන්න ගෙනාවා. අපි මේ හයෙටම බදු ගෙවනවානේ. අදුම දූවිලි පියපියා නඩත්තු කරනවානේ. කෙල්ලෙක් හරි කොල්ලෙකුට හරි කෙල්ලෙක් බලන්න යනකොට මේ ඔක්කොම පෙන්නනවානේ මෙන්න මගේ බූදලිය කියලා මොනවද මේ? එක වැරකට ගන්න පුළුවන් එකයි. මේ බුදුන් පඬිස්සංශ කියනවා පිසාච ප්‍රේතයෝ උන්ගේ කට ඉදිකටක් විතර ඇතිලු. බඩ කලගෙඩියක් විතර ඇතිලු. ඉස්සරහා කෑම තියනවලු මොන විදිහෙන්වත් කා ගන්න බැරිලු. මේ සදා බඩගින්නේ ඉන්නේ මොකද කට පුංචි. එහිට හපන් කියනවා දැන් කාලේ ඉන්න මේ සුපෝසත් මිනිසුන්ගේ වැඩ. ඔක්කොම ලෝකේ දිනව වට කරගන්න. නැත්නම් දන්නේ මේ ඉදිකට විලකින් විතරයි ගන්න පුළුවන් කියලා. අනිදෝ නාස්තියෝ. ඒ ධක්මන කියලා කියන්නේ එකයි. කාය ස්පර්ශය විතරයි. ඒකට බලන්න රූප පඤ්ඤා හැටි, ශබ්ද අහන හැටි, ගන්ධ රස පහස ඒකේ එන්නේ සක්මණ ڇප්ප කරගන්නේ. සක්මණට යනකොට ඔක්කොම ڇප්ප වෙලා. ඉතින් මේ එකකට වැඩ ගන්න මේ හයක් නඩත්තු කරනවා කියලා කියන්නේ අපි කියන්නේ එක මිනිහ ගෑනු හය දෙනෙක් ගන්නවයි කියලා. ඒ ගෑනුන්ට කියන්නේ සපත්නි කියලා. සපත්නි කියපුවා සිංහලෙන් කියන්නේ හැපි නියෝ කියලා. එකෙක් ගත්තේ කියනං ඉතින් ඔය සාමාන්‍ය ඒ ශ්‍රද්ධාචාරයක් තියෙනවා. දැන් මේක නිකන් දෙනවට හයක් ගන්න. ඉතින් බුදුරජාණන්ති කියනවා මේ මුංජිතු කම්මේ ඥාණය ආපුවාම ගෑනු 6 දෙනෙක් ගත්ත මිනිහෙක් මේ 6 දෙනාගෙන් බේරෙන්න හිතනවා වගේම හිත බයක් ඇති වෙනවා සංසාරයෙන් ගැලවෙන්න. ඉතින් එහෙදී අය පොයත්වලදී අපි චප්පාණක සූත්‍රයේ කෙරුවේ. මට කැපකාරයෝ 6 දිනක් හිටියා. මල වාතේ. ඉතින් මේ කැපකාරත් හිටියා. ඉතින් ඔක්කොටම ඕක කියනකොට හිතට අරක් වෙනවා. මූණ කළු පාට වෙනවා. Too much of cooks spoil the soup. නිසා මේ හය දෙනාම ඇටෙන්ෂන් එකේ ඉන්න රූප ඇවිල්ලා කියන මේ ලෝකෙ දින හොඳම රූපේ මේ හොඳම සද්දේ මේ ගඳ ඊට පස්සේ ඇහැ කියනවා හත්තිලව ගියාත්ම කොච්චර පිංගම් කරාද රූප බලන බලපෑමේ කියලා. කන ඇවිල්ලා කියන ඕවා ඔය බලන නෙවෙයි සද්දේ අහපංගෝ බලපංගෝ කර්ණ රසායනයි කිය. මල කරදරයක් නයි හත් දෙනෙක් වගේ. හය දෙනෙක් වගේ. ඉතින් එකකට කොටු කරනවා කියන හිතන හිතවිල්ලට වඳින්න ඕනේ. හිතන්නේ ගිය ගමන් පේන මේ channel ටක් ටක් කරලා බාහිර වෙන්නේ කාගේ න්‍යාය පත්‍රයටද එක්කෙකුට අත උසලා කියන්න පුළුවන්ද එක්කෙකුට අත උසලා කියන්න පුළුවන්ද මට පුළුවන් මේක හරියට මෙතන නැතර කරන්න කියලා අපි ඔක්කොම එක බෝට්ටුවේ ඉන්නේ ඒක දන්නේ ඒක ලොකු දෙයක් මේක මේක බය වෙන්න එපා මේක පෙන්වන්න පෙන්ලා කාටවත් ආදේශ කරන්න යන්න මේක භයානකයි Tamanට ආදේශ කරගන්න මේ ඔක්කොමලා නැටුවට එක එක්කත් හෙළුවෙන් එක එකටත් ඇඳුන්නේ නැහැ ඔක්කොම හෙළුවෙන් ඉන්නේ තමන්ගේ හෙළුව පේනකොට පේනවා අනේ මේගොල්ල මේ වහගෙන ඉන්නා වගේ තමයි හිතාන ඉන්නේ. අමු හෙළුවෙන්නේ ඉන්නේ. ඉතින් බුදුරජාණන් දේශනා පුදුන්න කාටවත් මහයන් දාන්න. එහෙම ඇත්තින මිනිස්සු ඉන්නවා ලෝකේ. ඒක නිසා අපි දැනගන්න පුළුවන් තරම් අහිංසකව මේ ට්‍රැක් මාරු වෙන එක හැටි. ඔකට නිකන් කාටවත් නිස් දාන්න යන්න එපා. අම්බටත් බැන්නම් ඔබේක හදාගන්න. ඔබ කාට කියලා දෙන්නද? ඒ නිසා බොහොම නිහතමානීව බොහොම යටහත් පහත් අපි මේක සාකච්ඡාවට මාතෘකා කරගන්නවා ඉදිරියට යනවා. පක්ෂ පශ්චාත්තාප වෙන්න හොඳ නැහැ. අපි දැන් මේ තමයි දන්නේ. ඇති හැටි දෙමෙ දැනෙනවා. තාම මදි. අපි ඉදිරියට යමු. ගරු ස්වාමීන් වහන්ස මා මුල් දිනේ පරයන්කේදී අද්දුටු දේ විස්තර කළ ආකාරයේ කෙටියෙන් පැහැදිලි කරමි. එනම් සක්මණෙන් පසු පරයන්කේදී මගේ ශරීරයේ කලව ප්‍රදේශයේ මූණ සහ මගේ මුඛයට සර්ව ගලන ආකාරයේ හොඳ සිහියෙන් සිටි මාහට දැනුන බවත් දිවෙන් මා මුඛය විවර වී ඇද්ද යන පරීක්ෂා කළ පසු මුඛය විවර වී නැති බවත් මෙම සිද්ධීන් උදේ 8:40 දක්වා ඊටාම සිහියෙන් යුතුව අධ්‍යක් ඇති අතර නිතර මා බුදුගුණ මෙනෙහි කරමින් සිටන අයෙක් වූ මගේ අවසාන මොහොතේ බුදුගුණ සිහියට නැගීවා යන්න නිතර පතමි. එමෙන්ම මෙම සිද්ධීන් ගලාගෙන යන අතර මට බුදුගුණ මතක් වූ අතර මා සිටි තැනට බඹයක පමණ දුරින් මගේ සුළඟිල්ලේ තරමට රන්වන් පාටින් බුදුරුවක් පෙනී ක්ෂණයකින් නැතුව ගියේය. මෙම අවස්ථාවේ සිත මගෙන් වෙන්වී ඇති ආකාරය පැහැදිලිව දුටු වෙමි. මා සිට ස්ථානෙන් මදක් යටට අවයක් තුල මුහුණු විශාල ප්‍රමාණයක් දුටු අතර එම මුහුණු අතර මා දන්නා අයෙකු ඇතැයි බැලූ විට මා දන්නා අය සිටියේ නැත. 21 දින පරයන්කේදී මගේ වම් කනට ඊතා විදුලි වේගෙන් යමක් ඇතුළු ඇතුළු වන ආකාරයත් තැනකින් කිසිවකු විසින් මාව හිස දෙසින් වීසි කරන බවක් දැනුනි. මෙම හැම අවස්ථාවකම ඉහළ ස්ථානයක සිටින බලන ආකාරයට මනාව දැක ගන්නට පුළුවන් විය. අවට ශබ්ද ඇසුනද මා කෝමා ඒකක සිටින බව පමණක් වැටහෙනු ඇත. මෙදින මා සිටි තැන සිට පහළ යම් කවයක් තුල විශාල පිරිසක් සෙවණැලි මෙන් නොනවත්වා ගමන් කරමින් දුවමින් සිටි බවත් ඊතා සැර කහ වර්ණයෙන් ඒ ප්‍රදේශය දිස් වී තිබුණි. මෙම කවයේ ඊතා වේගයෙන් සෙවණැලි වන් පිරිස විසින් නොනවත්වා ගමන් කරවන බව දිටිමි. මගේ දකුණු පසින් ඊතා අලංකාර රන්වන් පැහැ සහිත නිල් පාටින් අයකු පෙනී නොපෙනී ගියේය. ඊයේ සිත කයෙන් වෙන්නු පසු මගේ වම් බාහුව තුලින් ඝන දියරයක් එහා මෙහා ගමන් කරන බව දැනුනි. 22 දින පරයන්කයේ සිටින විට මගේ හිස ස්ප්‍රින් එකක් කරකවන මෙන් කරකැවෙන බවක් දැනුනි. එය නැවැත්වීමට උත්සාහ කළද නැවැත්වීමට නොහැකි විය. නිතර කෝමායකක සිටින බවක් පමණක් වැටහි. දැන් දෑත් දෙපළම වාගේ ඉදිමෙන බවක්ද දැනුන අතර මෙම සිද්ධීන් එකට එකක් සම්බන්ධ බවක් වැටහි. ඊට කරුණාවෙන් පහදා දෙනමින් තිරුවන් ගුණ පතමින් ආයත සිටිමි. වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. ඔය මේ ශරීරාංග පැත්තක දාලා ශරීරාංග තුලින් තමයි පේන්නේ. නමුත් මේ පේන කම්පන ගති, චංචල ගති, ගලන ගති, රත් වෙන ගති, වර්ණ ගති කියන මේ ගති ටික භාව ටික ස්වභාව ටික දැක්කනම් ඊගා පැත්තට යන්න පුළුවන්. ඒක යන්නේ නැති වෙන්න මේ කටේ රිදෙන්නේ, බඩේ රිදෙන්නේ, ඇහි රිදෙන්නේ, ඔළුවේ රිදෙන්නේ කියලා අර ශරීර කොටස් දාන්න හදනවා. ඒක නිකන් අර පොඩි ළමයින්ගේ සෙල්ලම් භාෂාව වගේ එකක්. වැඩිහිටි භාෂාවේ මේ තද ගතිය, බර ගතිය, වැగిරෙන ගතිය, ගලන ගතිය කියන ඒ ගති ටික විතරක් බැලුවොත් ওই චිත්‍ර ඔච්චර විහිතුරු නෑ. නියම් දේවල් තියෙනවා. ඒ වගේම මතක තියාගන්න අපිට අවධාන වෙලාවේ බුදු ගුණ ජීවිනා කියන්නේ බුද්ධ කියන්නේ ප්‍රබුද්ධ කියන වචනේ. ප්‍රබුද්ධ භාවයේ අපේ ප්‍රබුද්ධ භාවයේ මිස තව වෙනම බුදු කෙනෙක් සුළඟිල්ලක් විතර ඉස්සරහින් ඉඳගෙන ඉන්නවයි කියලා කියන්නේ මේ මේ අපේ මේ දෘෂ්ටිය රූපාකාර කරගන්න හදනවා. බුදුහාමර කියන්නේ රූපයක්. ඒ සුළඟිල්ලක් විතරේ රත්තරන් බඩ ඉස්සරහින් තියනවා කියන්නේ. එතෙන් බුදුරජාණන් කියන්නේ සුඛයක් පුදුමාකාර සුඛයක් කරගන්න. එතෙන් සංඥාවක් කරගන්න හදනවා. එතෙන් සංස්කාරයක් කරගන්න හදනවා. එහෙම නැත්නම් විඥානයක් මම මෙතන අතන බුදුන් කියලා. මේ මොකක්වත් නෙවෙයි මේ සිද්ධියට අවදි වෙනකම බුදු. කොයි වෙලාවකෝ වර්තමානට අවදි වුණා නම් බුදුන් තමයි. එතකොට මේ බුදුහාමර මේ හැමතර ලොකු වෙනසක් නැහැ. කොයි වෙලාවක හරි බුදුන් දකින්න ඕන නම් මරණකම්ම ඉන්න බා. දැනටම දකින්න කොච්චර වෙලා තමන් වර්තමානයේ ඉන්නවද කියලා. බුදුහාමර වර්තමානයේ හිටියත් මම වර්තමානයේ හිටියත් මගේ නෝන මහත්තයා වර්තමානයේ හිටියත් තුනම එක විදිය තමයි. මට අර නෝන මහත්තයා නැති නිසා මට දෙකයි තියෙන්නේ. කොයි කෙනා වර්තමානට ආවත් එක රසෙයි. බුදුන් දකින්න ඕන නම් එතෙන්ට යන්න. එහෙම නැත්නම් එළියට යන්න. එළියට ගියාම අනෙක් රසවල දැක් ගන්න පුළුවන්. ඒ නිසා මේ බුදුජානහසේ දීලා තියෙන නොමිලේ ඕනම කෙනෙකුට බුදුන් දකින ක්‍රමයක්. දැන් පුළුවන් නම් බුද්ධත්වයට යන්න ප්‍රබුද්ධ භාවයට යන්න මට මොකද වෙන්න ඉඩ තියෙනවා. දැන් බැරි නම් බෑ. ඒ නිසා බුදුන් කියලා වෙනම කෙනෙක් රූපාකාරයක් වර්ණාකාරයක් කිරීමට කියනවා ධාතු චේතිකය. බුදුජානක ලෝකේ පාන්නේ ධම්ම චේති මතු කළා තියන. ධම්ම චේතින් සමුස්සෙත්වා නිබ්බුතෝ කස්සපෝ මුනි කියලා කියනවා. අපේ ਸਰවචන්ස කියනවා කාශ්‍යප ਸਰවචන්සේ ලෝකෙට පහළ වෙලා ධර්ම චේතිය මතු කරලා තියලා ගියා අවාසනාවට මිනිසු ධාතු චේතිය ඉස්සරහින් තියලා. උද්දේශික පාරිභෝගික පාරිභෝගික වශයෙන් ධාතු චේති වන්දනාව යනවා. ඊට වඩා ලක්ෂ ගුණයක් වටින ධර්ම චේතිය වර්තමාන මොහොත අවදි වෙලා බුදු වෙන එක බුද්ධත්වයේ කියන එක ඒක පොඩ්ඩක් ඈඩ් කරලා තිනවා දැන් ඒක කරන්න බෑ ඒ නිසා අපි රුවන්වැලි සෑය තිබක් විතර ධාතුන් වහන්සේලා තිනකල වටේ කරකිනවා කියලා. ඉතින් කරකිල්ල නම් කරකිල්ල හැදලා මැරෙනවා. මේ වර්තමාන මොහොතේ මෙච්චර වටිනකමක් තියේදී දඹදිව යන්නයි යන්න ඒකේ ප්‍රශ්නයක් නැහැ. බුදුහාමුදුර ලංකාවේ වුණා වේවා, දඹදිව වුණා වේවා, රුවන්වැලි සෑයුවේ මොක වුණත් පපු කැනැත්තේ බුදුහාමුදුරු වෙන්නේ. මහසිසයඩෝ කියලා කියනවා සීල සමාධි ප්‍රඥා පුරන මනුස්සයගේ හෘදේ වස්තුවේ තමයි බුදුන් ඉන්නේ. ඒගොල්ල බාහිරේ රූප හදාගෙන වන්දනා කරන්න පටන් අරගෙන තියෙනවා. ඒක හොඳයි. ඊට වැඩිය මේ හෙළුවැලි ගෑණියක් ඉස්සරහින් තියන වැඳ වැඳ ඉන්නවට වැඩියි. එහෙම නැතු කුණු හරපයකට වඳිනවට වඩා හොඳයි. නමුත් ඊට වැඩිය හොඳ එකක් අපි මේ වැඩමුළුවේදී උගන්වන්න හදන්නේ. වර්තමාන මොහොතේ එළඹ සිටීම තරම් බුදු වෙන ක්‍රමයක් ඇත්තේ නැහැ. බුදුහාමරෝ දෙන්නවත් ඕකමයි. රහතන් වහන්සේනමක් ආවත් උච්චරයි. මම ගියත් උච්චරයි. ඒ නිසා ඒක පුරුදු කරන්න පුරුදු කරනකොට අර කාය ජීවිත নিরপেক্ষව මේ සිද්ධ වෙන දේවල් ධාතු මනසිකාර ස්වරූපෙන් දැකගත්තොත් බයක් චකිතයක් එන්නේ නැහැ. මම මේ ධාතු මනසිකාරය තේරුම් ගත්තා කියලා සතුටක් වෙනවා. ඒක ඒක යුනිවර්සල් ලැන්ග්වේජ් එකක්. ඒක නිකන් හරියට ඉන්ටර්නැෂනල් කරන්සි එකක් වගේ. විනිමයක් ඕනම තැනක එක්ස්චේන්ජ් කරන්න පුළුවන්. කටබඩට දාගත්ත ගමන් ඒක ලෝකල් කරන්සි වෙනවා. ඒ නිසා අපි ඉන්ටර්නැෂනල් කරන්සි එකේ ඉමු. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ කමඨාන පිඹීම හැකිලිම උදෑසන පරයන්කේදී ශරීරයේ නිතරම හදිසි ගැස්සීමක් ඇතිවිය. ඒ ඊට ආශ්චනිකව සිදුවිය. පරියන්කය පුරාම දහවතාවකට ආසන්න වාරයක් සිදු විය. එම ගැස්සීමට පෙර සහ පසුව සතියෙන් යුතුව සිටියාදයි දැන ගැනීමට උත්සාහ කළත් ඒ හරියටම නිශ්චය කරගත නොහැකි විය. ඊළඟ පරියන්කයේදී මේ නිරීක්ෂණය කර ගැනීමට සිතාගෙන පරියන්කය ආරම්භ කළෙමි. සිදුවන සෑම දෙයක්ම සිතින් කියවෙමි. උදාහරණයක් ලෙස පිඹීම දැනෙනවා එය පහතින් පටන්ගෙන ඉහළට යයි හැකිලිම ඉහළ සිට පහළටයි ඒ දීර්ඝයි තද ගතියක් දැනේ මෙසේ සිතින් කියවීම මගින් ගැස්සීම ඇතිවීමට පෙරත් පසුවත් පිම්බීමේ සහ හැකිලීමේ සතිය හොඳින් තිබු බව ප්‍රත්‍යක්ෂ විය. මගේ ගැටලුව මෙසේ සිත කියන කතාවක් වගේ සෑම නිරීක්ෂණයක්ම සිතින් කියවීම නිවැරදි ක්‍රියාවක්ද? එහි වාසි කීපයක් දැනේ. සතිය ගිලිහි ගිය බව සැනෙකින් දැනගන්නට හැකියවීම. දෙවෙනි එක කාල පරිච්ඡේදයෙන් පසු වාර්තාකරණයට කරුණු හොඳින් මතකයේ තිබීම. මට සැකයක් තියෙනවා මෙසේ සිතින් කියවීම මගින් සතියේ තීව්‍රතාවය අඩු වෙයිද දිරුවන් සරණයි. ඔය මෙහෙම කියන වෙලාව කවදාකවත් ගැස්සීමක් එන්නේ නැහැ. ඒ වගේම අර කියන ගැඹුරට යන්නෙත් නැහැ. ඒක නිසා ඒක ගණ්ඩ මෙනෙහි කිරීම නම් කිරීමේ ප්‍රයෝජනයක් තියෙනවා භවනා මූල් කාර්යය. ඒක කෙරුවා කරන්න ඉස්සෙල්ලා තේරෙනවා කෙරුවොත් වාසි නොකෙරුවොත් පාඩුයි කියනවා. වෙලාවක් එනවා නොකෙරුවොත් වාසි කෙරුවොත් පාඩුයි කියලා. අන්න එතින් මේක අහලන්න ඕනේ. ඒක හැලෙනවා. අන්න ඒ ඒක දන්නේ නැත්නම් මේ උපක්‍රමයේ බරක් වෙනවා. දන්නවනම් මේක ආයුධයක් වෙනවා. ඒ නිසා එහෙම කරගෙන යන්න. එතකොට මතක තියාගෙන ඉන්න තිගැස්සීම එන්නේ විතක්ක ਵਿਚාර නැති තැනක. එනිසා ඒක ලොකු දෙයක් එක පැත්තකින් බලනවා. ගැළපෙන්න නිකන් කලබලද කියලා. ඒ සතිය තියෙනවද නැද්ද කියලා නෙමෙයි බලන්න තියෙන්නේ තිගැස්මට බයක් තියෙනවද කියන එක විතරයි. බය කියන්නේ කෙලෙස් වලට නම. තිගැසුනට බය නැත්තම් සතිය තියෙනවා කියලා කියන්න පුළුවන්. ඒක නිසා ඒ තිගැස්වීම වගේ දෙයක් කරනකොට හැකයක් බයක් නැතු මේක විච්චි දෙයක් කියලා ඊට පස්සේ කලින් මෙතන හිටියේ දැන් මේ ඉති ගැසුනේ අහවල් දෙයට කියලා හොඳට බුක් කීපින් කරන්න පුළුවන් බය වෙලා නැත්තම් බය වුණොත් මොනවක්වත් කරගන්න බෑ. කොරස් කටේවත් අත දාගන්න බැරි වෙන නිසා බලන්න මේකට ලෑස්ති වෙලා ගියොත් මෙනෙහි කිරීම නැති වුණත් ওই බය ගතිය එන්නෙන් අඩු වෙනවා. ඔය යකා ওই කියන තරම්ම කළු පාට නැහැ. අපිට අඳිනකොට යකා කළු පාටින් තමයි අඳින්නේ බෝරු. එහෙම නෑ ඔය දත් දෙක ගොයි කළු පාට රත් මොකුත් නෑ සිංහලයට කිව්වේ යක්ෂ జాති කියලා තමයි ඉතර. යක්ෂ සාය නාග. අපි වෙන්නේ මේ යක්ෂ කට්ටිය. අපිට කොච්චර බයද අනික් කට්ටිය. ඉන්දියාකාරයම හරි පුදුමාකාර බය ලංකාවේ මිනිස්සුන්ට. මොකද රාවණා කියලා හැමදාම අවුරුද්දක සැරයක් රාවණාගේ ෆොටෝ එක පුච්චලා බය අරිනවා. මොකද මුළු ඉන්දියාවම අල්ලගෙන හිටියනේ. සාබිට කියන්නේ යක්ෂයෝ. ඒ නිසා කන්නාඩි ඉස්සරහට කියලා බලන්න බය. කන්නාඩි බය වෙන්න දෙයක් නැහැ. ඒ අර දත් දෙක ඇවිල්ලත් නැහැ තාම. ඉතින් ඒක නිසා බය එළියට ගැස්ලිලා ආවට පස්සේ බලන්න බය කියන එක තියනවාද කියලා. කොටින්ම හිතාගන්න මේ මුළු දේශපාලන ආර්ථික සමාජ විද්‍ය ඔක්කොම හදලා තියෙන බය මුල් කරගෙන කෙලස් බයක් නැති විනියට මොන දේශපාලනයක්වත් ඕනේ මොන ආර්ථිකයක්වත් ඕනේ මොන සමාජ ධර්මයක්වත් ඕනේ අපි මේ නටවන්නේ බයට බුදු දානසයේ සියලුම කෙලස් වලට තනි වචන පාවිච්චි කරන්නේ බයයි ඒ නිසා තසවතාවරාව අනවසීසා කියලා බුදු දනන්සේ දේශනා කරන්නේ මේ කර්ණිමිච්ච සූත්‍රයේ තස්සාවා කියලා කියන්නේ ත්‍රස්ත වෙනවා ස්ථාවරාවා කියන එකට නෑ. ස්ථාවරගෙන ත්‍රස්ත වෙන්නේ නෑ. නිසා අපි ත්‍රස්ත වෙන ගතිය, බය වෙන ගතිය අඩු වෙනවා නම් ඒ තමයි අසහනය අඩු වෙනවා. ආතතිය අඩු වෙනවා, දරතේ අඩු වෙනවා කියන එක ටික ටික ටික ටික වෙනවා. හැබැයි මේ ගැස්සෙන ගතිය මතුවෙන්නේත් භාවනාව හොඳ තැනකදී. විතක්ක ਵਿਚාර නැතුව හොඳට නිකන් ග්ලයිඩින් වගේ යන වෙලාවක ඕකේ නිකන් ලෝ ලෝ යාව ප්‍රෙෂර් ලෝ ලෝ ප්‍රෙෂර් යා පොකට අවු වෙන්නේ ඩක්කාල වැටලා යන්නේ අන්නේ වගේ ගැසිලි යනවා. පොළවේ යනකොට ওই ලෝ ප්‍රෙෂර් යාපෝකට හම්බ වෙන්නේ නැහැ. ඒ වතුර කුර බස් එකේ යනකොට එකපාරට ගැසිලා වැටෙනවා. ඉතින් නම් අපිට ප්ලේන් එක යනවා වගේ තේරෙනවද කියලා අහනවා වතුර කුර කට්ටිය අහනවා. ඒක පාට වලක වැටිච්චාම හරියටම නිකන් ප්ලේන් එක අර ලෝ ප්‍රෙෂර් යාපෝකට එකට වැටෙනවා. ඒව ප්ලේ බස් වල වෙන්නේ නැහැ. ඒව ප්ලේන් වල විතරයි වෙන්නේ. එකයි දැනගන්න ඕනේ මේ උණයි කියලා බය තියෙන එක අඩුවීමක් වෙනවනම් භාවනාවේ දියුණුවක් සතිය තියෙනවා. අතිකෞරණීය ස්වාමින් වහන්සේ මූල කර්මස්ථානයේ ලෙස ආනාපාන සතිය ආරම්භ කළෙමි. සිත කය දෙසටගෙන හිස්මර උස්ම රැල්ල කෙරෙහි අවධානය යොමුෙමි. එවිට පහත සඳහන් දෑ නිරීක්ෂණය කළෙමි. 1. උස්ම රැල්ල සියුම්ව ගොස්ය. විටක එය නැති බවද හැඟේ. නැවත සියුම්ව දැනෙන්නට පටන් ගනී. 2. සිතුවිලි වලින් බාධා නො වූ ඊතා නිදහස් ස්වභාවයක් අද්දුටිමි. 3. හදවත දැඩිව ගැසේ. ඇතුළතින් ශරීරයේ ඉදිරියට හා පිටුපසට වැනෙන්නාක් මෙන් දැනේ. බාහිරයේනොත් ශරීරය වැඩෙනවාදයි නොදැනේ. හතර සිත තාම කය සමග ඇති බව තහවුරුය. මන්දයත් පපුවේ තද ස්වභාවයක් හා දණහිස්වල වේදනාවක් දැනෙන බැවිනි. ඔබ වහන්සේ පැවසූ පරිදි ඉහත වේදනාවන් සියල්ල ස්වභාවයක් ලෙස පොදු කොට බැලීමට වෑයම් කළෙමි. පපුවේ තද ගතිය මදක් අඩුවිය. දණහිස්වල වේදනාව ඇති වෙමින් නැති වෙමින් පවතී. මෙම අවස්ථාවේදී මා කල යුත්තේ ඉහත සඳහන් නිරීක්ෂණ කෙරෙහි නිහඬව බලා සිටීමද වේදනාවන් සමනය කර ගැනීම සඳහා ඉරියව් නිතර වෙනස් කිරීමෙන් ඉහිත සඳහන් කළ නිදහස් ස්වභාවයට බාධා වේද සතිය වැඩි දියුණු කර ගැනීම සඳහා ඔබ වහන්සේගේ කාරුණික උපදෙස් අපේක්ෂා කරමි ඔබ වහන්සේ නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා මේක විජේගේ ප්‍රශ්නයක් විජේට දෙනවා උත්තරේ දෙන්න හැමදාම කවුරු හරි විජේට ප්‍රශ්නයක් දානවා මම දකින්නේ ස්වාමීන් වහන්සේ. ඉතින් මේ එන ස්වභාවයේ ඒ විදියට බලාගෙන ඉන්න නිරීක්ෂණය කරන්න. එච්චර තමයි ඉතින් කරන්නේ. මම නෙවෙයි කියන්නේ තුන්වෙනි වතාවට විජේ කියන්නේ අහලා කරපල්ලා. එච්චරයි මම කියන්නේ. මං කිව්වට අහන්නේ ලියන්න එපයි කියලා නෙවෙයි කියන්නේ. මේක මෙහෙම තමයි. කොච්චර කාගේ ලිව්වත් Taman එක Tamanට ඉදිරිපත් කරන්න හිතනවා. මොකද හිතා ගන්න බැරි විදියට මේ සියල්ලම ගොජේ එන්න පටන් ගන්නවා. ඉතින් ඒක දිහා අපිට ප්‍රතික්‍රියා නොකර බලහින්න බැරි නිසා අපිට තමයි කෙටි ක්‍රමයක් ඇති. මොකක් හරි සමීකරණයක් ඇති. එහෙනම් මොනවාරි කිමිකල් එකක් ඇති මේකට. එහෙනම් මොනවාරි ඔපරේෂන් එකක් ඇති මේකට නැත්නම් පෙත්තක් ඇති කියලා. නෑ ඕක හොඳට බලහින්න නම් දාන්න එපා. වෙන එකටවත් නම් දාන දාපු ගමන් කතන්දර ගෙතෙනවා. පැටලෙනවා. නිකන් නිකන් ට්‍රේන් එක වගේ යන්න හදනවා thoughts. චේන් එක වගේ යන්න හරින නැත්නම් තෝට්ස් වලට නම දාන්න ඉඳපම ඒව එතන එතනම පුරු කැමිනේ නැතුව ඒ ලොඳ වෙලා බොඳ වෙලා යන එකට ගොඩාක් බලන්න ඉන්න ඕනේ. ඒවට නන් දීමෙන් තමයි අපිට අයිවට අපි පණක් දීලා ගසගන්නේ. නන් කරන්න එපා ගොජේ දිහා බලාගෙන ඉන්න එකයි. ඔතෙන් ගියේ එක ලොකු දෙයක් කියලා හිතා ගන්න. ඔතෙන් යනකොට කොයි එකද සමසේ හිත සලකන්න පුළුවන් මනසක් පැවිලා තියෙන්නේ. දැන් ඒ ක්‍රියාවත් කරලා බලන්න නම් කරන්න එපා සියල්ලම එක හැලිය හැඳි ගෑවෙනවා. මේක දිහා බලාගෙන හිටියොත් පේනවා දැන් සතිය ගන්න හදන්නේ ඔක්කොටම වැඩි උඩින් පාලන ශක්තිය ගන්න හදන්නේ ඔක්කොම අනිත් ඔක්කොම ලොඳ වෙලා යන්න හදනවා හැබැයි සතිය නායකත්වයේ තියෙනවා. ගර්ථර ස්වාමීන් වහන්සේ මගේ පරියංක භාවනාවේදී මා මූල කර්මස්ථානයේ ලෙස මගේ කයේ ඉරියව්වට සතිය පවත්වමි. මෙසේ ඉන්නා විට කය සැහැල්ලු වී සිතුවිලි එක දෙකක් ඒමට පටන් ගනී. ඒ තුල සතිය පැවැත්වීමේදී සිතුවිලිද නැතිව ගොස් අරමුණක් නැති කලවර අවකාශයට යයි. ඒ තුල විනාඩි 30ක් හෝ 40ක් පමණ කාලයක් එක දිගට සිටිය හැක. මෙසේ සිටීමේදී සමහර විටක බෙල්ල ඉදිරිට නැමී ඇති බව වැටහුණත් බෙල්ල කෙලින් කර නොගෙන ඒ ආකාරයෙන්ම සිටී. නමුත් අවට කිසි දෙයක් නොවැටහි. තවත් සමහර විටක මෙසේ ඉන්නා විට මුළු ශරීරයමත් වටාක්ටාවේ කිසි දෙයකුදු නොතේරේ. මෙසේ ඉන්නා විට කිසිම ගැස්සීමකින් තොරව ඉබේම සිත කයට පැමිණේ. සිත කයට පැමිණි බව මා දන්නේ අත උඩ අතක් තබාගෙන සිටනා බවට දැනීමක් පවතින නිසාත් අවට පරිසරයේ ශබ්ද වලිනුත්ය. මෙසේ සිත කයට පැමිණි විට මා බෙල්ල කිලින් කරගෙන නැවතත් කයේ සතිය පවත්වමි. මෙසේ විනාඩි 5ක් පමණ සිටින විට නැවතත් මා මුලින් සඳහන් කළ ආකාරයට අරමුණක් නැති හිස් අවකාශයට සිත යයි. එක පරයන්කයක් තුළ මේ නැවත නැවත සිදුවේ. මගේ භාවනාව වැඩි දියුණු කර ගැනීම යාමට ඔබ වහන්සේගේ උපදෙස් පතමි. ඔබ වහන්සේ වැනි අයෙකු මගේ ගුරුවරයා ගුරුවරයා කර ගැනීම මාලද මහඟු භාගයක් ලෙස සැලකමි. ඔබ වහන්සේගේ මේ මහඟු කාර්යය තවදුරටත් කරගෙන යාමට දීර්ඝායුෂ හා නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනා කරමි. මා නොදැනුවත්කම නිසා ඔබ වහන්සේට වරදක් වී ඇත්නම් ඔබ වහන්සේගෙන් සමාව අයදිමි. ත්වන් සරණයි. මේ වෙලාව ඇතර ගිහිල්ලා හොඳට ඒ හිස්තැනට ඒ විවේකයට අවදි වුණොත් හිත කය කියලා දෙකුත් නැහැ. ඒ කියන ද්වේතාවයක් නෑ. කාලයක් නෑ, දේශයක් නෑ. ටයිම් ස්පේස් මේකෙන් එහාට යනවා. මේ හිත මේකයි කියන සද්ද නෑ. හිත කයි කියන තන ආපු ගමන් විඥානේ වැඩ පටන් ගන්නවා. ඒ නිසා ඒ වෙලාවේදී මතකයක් නෑ. ඇඩ්‍රස් නෑ කියලා කියන්නේ. ඇඩ්‍රස් නෑ. ඉතින් ඒක මරණයක් වගේ මේ මේ ශරීර ආසාව තියෙන කෙනා. කාය ආසාව තියෙනවා. ඒ නිසා අපි මේක නැතිකම නෙමෙයි තියෙන මේකට බය තමයි තියෙන්නේ. ඒකට කියනවා fear of freedom කියලා. අපි මේ නිදහසට බයයි. නිකන් කරදරයක් නැතුව ඉන්න එකට පුදුම බයක් තියෙනවා. අපි කොහෙන් හරි කොන්තරත් වලට හරි ගමන්නේ කක්කා ටිකක් හොයාගෙන අද තියුණ ආටිකල් එක ගා ගන්න කියලා. මම සීමිත කට්ටියකට වෙන්නවා ඒක. කක්කා ගා ගන්නයි කියලා ටිකක්. ඒ ඉතින් කියන්න දෙයක් නැහැ නේ. ඉන්නේ ඉතින් කොහොමද එහෙමනේ. ඒ නැතුව ඉන්නකොට තමයි නිකන් උණ වගේ නිකන් කුයි කුයි ගන්න එක. මේ හිත කොහෙද තියෙන්නේ, කය කොහෙද තියෙන්නේ, අනම්මනම් හොයන්න පටන් අර ගන්නවා. මොකද ඔතෙන්ට ගියාට පස්සේ ස්පේස් ටයිම් නැති වෙනවා. ඒකට කියන්නේ නන් ලෝකල් ෆිනොමිනා කියලා. ඒක මේ ළඟදී හොයාගත් එකක් මේ ක්වොන්ටම් ෆිසික්ස් වල ඒක ඉලෙක්ට්‍රෝන අංශුවක් නැත්නම් අංශුවක් කියන එක පික්සල් එකක් හරි පාටිකල් එකක් ගත්තොත් ඒකට කැරක්ටර්ස් දෙකයිලු තියෙනවා. ස්පීඩ් එක තියෙනවා වේට් එක තියෙනවා. specific gravity and the speed. ඒ CERN එකේ දින විශාල මේ විශාලම යන්ත්‍රා මේ පරිශනාගාරයක් ඒකේ යම් විදියකට මැෂින් එක යොමු කරුවොත් ඒ අංශුවේ වේගය බලන්න කවදාකවත් weight එක බලන්න බෑ. weight එක බලන්න යන්ත්‍රය යොමු කරුවොත් speed එක බලන්න බෑ. මේ දෙකවත් එක සැරේ බලන්න බෑ. මේක පස්සේ ශක්තියක් බවට පත් වෙන්න පුළුවන්. ඒකට අර characters දෙකක් නැතුව යනවා. ඒකට non local weight එකක් නැහැ, වේගයක් නැහැ. එතකොට ඒක නිකන් cloud එකක් වගේ. ඒක field එක කියලා කියන්නේ. ඒක බුදුජානක වහන්සේ මේ අද්වෛතය කියලා Hindu ආගමේ කියනවා. බුදුන්සේ සඳහන් කරනවා නාම රූප දෙකට ගිය ගම ද්වේතාවයකට වැටෙනවා. ද්වේතාවේ හැමතැනම ගැටුම්. හැමතැනම ෆ්‍රික්ෂන්. හැමතැනම සපරින්. නමුත් ද්වේතාවේ නැති තැනකට යන්න පුළුවන්. එතකොට මමයට ඉන්න තැනක් නැහැ. විඥාණයට ඉන්න තැනක් නැහැ. මානෙට ඉන්න තැනක් නැහැ. තෘෂ්ණාවට ඉන්න තැනක් නැහැ. ඒ නිසා අපිට අර නිවනට ප්‍රේම කරන්න බෑ. නිවන කියලා ලෝකලයිස් කරන දෙයක් නැහැ. ජර දේවල් හම්බ කර කර දේවල් තනවා වඩාගෙන යන අපට ඒ වගේ ගෙවන් කිරීම හරහා ලැබෙන පරම විමුක්තිය පේන තියෙන්නේ බංකොලොත් වීමක් විනාශයක් නාස්තියක් කාලකන්නිකමක් මුස්පීන්තුවක් විදියට වගේ. ඉතින් ගිය ගමන් අපි නිසා ඇසියුම් කරනවා මේ හිත කය දෙක බලන්න හදනවා අතීතනාගත වශයෙන් බලන්න හදනවා ස්පේස් ඇන්ඩ් ටයිම් දාන්න හදනවා. දාපු ගමන්ම දුක එන්න පටන් ගන්නවා. ඒ නිසා ශුඤ්‍යතු ලෝකෝ අවික්කස්සු මච්චු රාජාන පස්සති කියලා බුදුසසුන සඳහන් කරා මේ ශූන්‍යතාවේ දකින්න කෙනාව මායයට පේන්නේ නැතු යනවා කියන්නේ. ශූන්‍යතාවේ මේ පිට මොනවද දැක්කත් මායයට ස්පොට් වෙලා ඉවරයි. ඒ නිසා අපි හිතේ ශූන්‍යතාවේ පවත්වනවනම් මාය හොයා විදිනවලු. නැගේ නන් ලෝකල් නේ දැන් අල්ලන්න බෑ. ඉතින් අපි අපි මායයට වැඩි ඉක්මනට හොයා බලනවා. බඩු ඇඩ්ඩස් එක වෙනවා. අපිට කිට්ටු නෑකමක් තියෙනවා මාරත් එක්ක. බොහොම සම්බන්ධයක් තියෙනවා නිකන් ලේ නෑකමක් වගේ. භාවනා කරනකොට ඒකට තට්ටු වෙනකොට තමයි අපිට ওই ගිඩිනස් එක, ඒ බය වෙනවා, කලන්ත හැදෙනවා අනම්මනම් එන්නේ. ඒ මාරයට වැඩි අපි නෙමේ සපෝට් එක දෙන්නේ කෙලස් වලට. ඒ නිසා බුදුජානක ගිහිල්ලා අතාරිනවා. ඇතැරියට අපි ආපහු එන හැටි බලනවා. ඒක එන ක්‍රමයක් නෑ. යන්න බය වෙන හැටි බලන්න ආයෙ යන්න. දවසක හිතේ මේකට බය නැතුව මේක ඉන්න පුළුවන්. අන්න එතකොට බුදුහාමරණ කිට්ට වෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද උදෑසන පරයන්කේදී හුස්ම දෙස ඔහේ බලා සිටීමේ එසේ ටික වෙලාවක් බලා සිටීදී ඇතිවුණු කම්මැලි ගතිය නිසා සිත නින්දටපත් වෙන් පත් වුණා. නින්ද යාමේදී ඇතිවන කය සැලවීමද ගැසීමද නින්දේම අත්දැක්කා. ටික වේලාවකින් පෙර දින මෙන් ශරීරයේ රස්නේ ගතිය, පිච්චෙන ගතිය ඇති වී කයෙහි දැවිලි තැවිලි ස්වභාවයද අත්දැක්කා. එම ගතිය ක්‍රමෙන් තුනිවි ගියා. ඒ සමගම සිතට ආවේ මා වටා සිටින පිරිසටත් මෙසේ රත් වීම ආවිත ඒ අය ඒ අයට දැනෙන දවන තවන ස්වභාවයන්ය. එසේම බාහිර පරිසරයේ ඇතිවන ලැබ්ගිනි ආදීද ඇතිවන දවන තවන විනාශ වී යන ස්වභාවයන් මෙයම දැයි සිතිවිල්ලකට ආවා. ඊට වඩා හරි අමාරුයි ලව්ගින්න. ඔය ලව් ගින්න නම් අක්කර ගානෙන් කීයකනේ. ලව් ගින්නාවට පස්සේ අම්බෝ බේරන්න බෑ. එසේනම් මෙම දවන තවන ස්වභාවයේ සියලු දෙනාටම පොදු ධර්මතාවයක් බවත් මේ ඇති වී නැති වී යන දෙයක් බවට සිතට ආවා. එසේම මෙම දවන තවන ගතිය මම ඇති කලාවත් මට ඕන විදිහට පවත්වන්නටත් නවත්වන්නටත් පුළුවන් දෙයක් නොවන බවද වැටහුණා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මගේ සිතට වැටහුණු මේ දේ පැහැදිලි කර දීමක් කර දෙන මෙන්න කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය පතමි. ත්වන් සරණයි. ඔක සාක්ෂාත් කරන්න, දැවත නැවත කරන්න බලන්න මේ දවණ තවණ ගතිවල ගෑනු පිරිමි ලක්ෂණයක් තියෙනවද කියලා. බාල මහලු ගතියක් තියෙනවද කියලා. දුප්පත් පොහසත් ගතියක් තියෙනවද කියලා. උගත් නුගත් ගතියක් තියෙනවද කියලා. අන්න ඒක දකින්නකොට තියෙනවා මොකද්ද මේ අපි මේ මනින්න හදන්නේ කියලා. දවන ගතිය දවන ගතිය විච්චරය. ඕකේ ආයේ ගෑනු පිරිමි ගතියක් නැහැ. ඒනොට මං හිතන මගේ දැවිල්ල නම් අනික් අයට වැඩිය වැඩි. කොහොම හරි SMS එකක් දාන්න ඕන නැත්නම් කාට හරි කියන්න ඕන නැත්නම් නව කතාවක් ලියන්න ඕන නැත්නම් ටෙලිඩ්‍රාමා එකක්වත් ගහලා තියලා මැරෙන්න ඕනේ අප්පා මේක නම් අනිත් එක වගේ නෙවෙයි කියලා හැම එකම කට උල් කර කර උල් කර කර අනිත් එක්කනා කියන අනිත් එකනට කියලා දෙන අනිත් එකන කතා කරනවා කියන ඔයා කියන්න හැබැයි යොන්නල්සේ මං කියන එක අහන්න ඕනේ ඔච්චරයි කචාවේ ඔච්චරයි මේ සම්පප්පලාපේ තියෙන ලක්ෂණ. මොනම දෙයක් ගන්න දෙයක් නැහැ කිසිම කෙනෙකුට තව කෙනෙකුගේ තියෙන දැවිලි තැවිල්ලන තේරුමක් නැහැ. අපි හිතනවා නෑ මගේ දැවිලි තැවිල්ල මට මටම ආවේනික දෙයක් කියලා ඔය හැම නව කතාවකම හැම දෙයකම ඒක තමයි පෙන්වන්න හදන්නේ. නමුත් මේ දැවිලි තැවිලි වල ඒව මායින් කරන්නේ නැහැ. ඒවා ඔය ලිංගෙටවත් කාලයටවත් දේශල මායින් කරන්නේ නැහැ. ඉතින් ඒකට ගියාට පස්සේ ඒකේ භාවය දකින්න ස්වභාවය මේ මගේ අත්තගේ මුත්තගේ දේවල් නැතුව. ඉතින් මේ මොනවද කියන්න දෙයක් තියෙනවගේ. කියන්න දෙයක් ඇත්තේම නැහැ. කිව්වයි කියලා කවුරු අහන්නේ මේකේ ඔක්කොම ඉන්නේ එකම කක්කවලේනේ. කාටවත් කවුරුත් කොට දාන්න පුළුවන් තත්ත්වෙක ඉන්නවා. ඒ නිසා මේක දැකලා මොනි තත්ත්වයට යනවයි කියලා කියන්න මුවින් නොබෙඩ ඉන්නවයි කියලා වචනක් තියෙන ලංකාවේ. කාගෙන ඉන්නවා මොනක්වත් කියන්නේ. එතන තපස කියන්නේ. ඒකයි මේ භාවනා කරනකොට කියන්නේ කතා කරන්න යනවා කියලා වැඩක් නැහැ. මේ කමඨහන් සුද්ධ කිරීම එපයි කියනවා නෙවෙයි. සාකච්ඡා එපයි කියනවා නෙවෙයි. ඒක පුළුවන් තරම් පරමාර්ථ භාෂාවට දාලා කියන්නේ මෙහෙම ගති වර්ගයක් තියෙනවා, භාව වර්ගයක් තියෙනවා, ස්වභාව වර්ගයක් තියෙනවා. ඒ ගති භාව ස්වභාව ওই ලෝකේ තියෙන තාරා තියෙන කිසි දෙයකටම අයින් කරන්නේ නැහැ. ඒ වගේ අපි හිතන උග්‍ර ධන කුවේර පුද්ගලයා ගත්තත් ඔය ටික ඔය තරමටම මේ මනුෂයා ගාව තියෙනවා. කිසිම කෙනෙක් මේ ලෝකේ නෑ. ඒක නැති කරන්න පුළුවන්. නැති කරන්න හදන කට්ටියට පොඩ්ඩක් වැඩි වෙලා තියෙනවා. ඒ නිසා රජ කෙනෙකුට ඇතිලා තියෙනවා තද බල බත් කාලේ ඉවර කරන්න බැරි ලඩක්. ඒ ඉසේකක් වන්ද මට මතක නෑ. ඒ මොන විදිහකට හනිප කරන්න බෑ. ඊට පස්සේ පුරোহিতයා ගෙන්නලා අහම කුණුවා තරම් කන්සල්ටන්සි කරලා කරලා කරලා කිව්වලු රජුරණ කරන්න තියෙන ඉතාමත්ම සන්තෝෂෙන් ඉන්න මිනිස්සෙගේ ෂර්ට් එක ඇඳගත්තොත් හරියනවායි කියලා. ඉති රජුරෝ හිතාගත්තලු ඒක ඉතින් සිම්පල් නෙමෙයි රජ ඇඳුම් වල ප්‍රශ්න තියෙන්නේ. දුප්පත් මේ සන්තෝෂෙන් එමිති අනබෙර ගහනවලු එක එකක් ගන්නලු. එක එකක් කියනදලු සන්තෝෂෙන් එන ඇතුල් නුවර ගහවලු පිට නුවර ගහවලු ගංගල ගහවලු දන ඌල ගහවලු හත් දවසක් අනබෙර ගහවලු එක එකක් කියන්නේ නැතුව සන්තෝෂෙන් ඉන්නයි. අන්තිම හත් වෙනි දවසේ ගොයියෙක් වැඩ ඉවරලා ගෙදර යන ගමන් ස්කූල් එකේ නාලා ගෙදර යන ගමන් අනබෙර කාරක හිට මොකද්ද විනිය අනබෙරේ ඊට පස්සේ කළා අනබෙරේ නතර කරුවොත් බු රජුරු හම්බෙන්න යනවා මොකද්ද සන්තෝෂෙන් ඉන්න කෙනෙක් රජුරු වෙන්න කියනවා කියලා කියපන් මං සතුටින් ඉන්නේ කියලා ඊටසේ පෙරහැර දාගෙන බෙර ගහගෙන විනියා රාජ්‍ය සභාවට අන ගන්න කියලා ගියාට පස්සේ රජුරු ගාලු මුළු මගේ රාජ්‍යයේම එක එක්ක සතුටින් නැහැ ඔබ විතරයි සතුටින් ඉන්නේ මට මගේ පූජිතයා කියනවා මට මේ ෂර්ට් එක අඳපු දවසේ මගේ ලෙඩේ සනීපේනවා. ඉතින් මම කවදාවත් ෂර්ට් එකක් අඳන්නේ නැහැ කිව්වා. ඒකයි ඒකයි මගේ සතුට. ගොවියෙක් කවදාවත් දැකලා තියෙන උඩට අමුඩ ගහලා තියෙන දැකලා තියෙනවා. ඉච්චර අමුඩ ගහගත්ත මට බැස වැඩ. ඌ ඉන්නේ ජොලියේ. අර මේ ළඟදී එකෙක් කියලා තියෙනවා පැතලි ගලේ මේ පෙම් යෝල අඹපු කලාකාරයා හොයන. කියලා ප්‍රේමය ගැන අහනකොට කිව්වලු මම තාම තනිකඩින් ඉන්නේ කියලා. අපි මේ හොයාගෙන යන දේවලුයි අපිට සත්‍ය හම්බෙන කොටයි හෙළුවෙන් ඇඳුන්නේ නැහැ. ඒ නිසා මේ සත්‍ය ස්වરૂපේ එනකොට මේ අපි කරන මායාවල් සේරම ෆුක් කාලා බිම්බලරිය වගේ යනවා. ඒකට අහිංසක වෙන්න නිහතමානී වෙලා බලන්න දැන්නමත් අපි ළඟ තියෙනවා. අපි ඒක දන්නේ නැතුව ඒක ඉවත් කර කර වෙන කොහෙදෝ හොයනවා. ඔකට පොඩ්ඩක් එන්න අරින්න. ඒකට එයා බොහොම ලස්සන සුන්දර කවියකින් කියලයි මේක තමයි හැමදාම උඹ ළඟට ආවම හැමදාම මට ගහලා එලෙව්වා. ඇති අන්දන් අද අඩු ගානේ බාරගත්තා කියලා කියයි. තිරුවන් සරණයි ගරුතර ස්වාමින් වහන්සේ පරියංක භාවනාව මූල කර්මස්ථානයේ ආස්වාසය සහ ප්‍රස්වාසය පරියන්කේ වාඩි වී හුස්ම ගැන අවධානය යොමු කරගෙන සිටින විට විටින් විට දැඩි ගැස්සීමක් සමග ඔළුව ඉදිරියට වීසි වේ. මේ පටන්ගත් දිනේ සිට අද දක්වාම පවතී. ඔබ වහන්සේ සඳහන් කරන ආකාරයට හොඳින් සූදානම් වී ගොස් අවධානයෙන් නිරීක්ෂණය කිරීමේදී දුටුවේ මේ සිදුවන්නේ සිත ඉවතට යාමේදී හෝ නිින්ද එන විට බවය. මෙම ගැස්සීම සිදුවී නැවත සිහිය සිහියට එළඹේ. සිහියට එළඹේ නිරීක්ෂණය කළ ආකාරයට බොහෝ අවස්ථාවල ගැස්ම අවසන් වූ විට සිත නාසය අග හෝ පරයන්කේ සිටින බව සිහි කරවයි මේ ගැස්සීම සමහර අවස්ථාවලදී දැඩි වේදනාවක් ඇති කරවයි. සමහර අවස්ථාවලදී ඊතරම් ලොකු දැනීමක් නැත. ප්‍රශ්න දෙකක් අහනවා. එක මේ අවස්ථාව පිළිබඳව ඔබ වහන්සේගේ පැහැදිලි කිරීමක් හෝ උපදේශයක් බලාපොරොත්තු වෙමි. මා ආධුනික භාවනා භාවනානුයෝගියෙක් වන අතර නිවසේදීද ආනාපාන සතිය කරනමුත් මේ ගැසීම පටන් ගන්නු ලැබුවේ මේ වැඩමුළුවේදීය. දෙක අදින් කමඨහන් සුද්ධ කර ගැනීමේ අවස්ථාව අවසන් වන බැවින් ඉදිරියේදී අප නිවසේදී සතිය වැඩිීමේ ආනාපාන සතිය සහ සක්මන කරගෙන යාමේදී ඇතිවන අත්දැකීම් වරහන් ඇතුලේ විවිධාකාර රූප ආලෝක චලන ආදිය පිළිබඳව කෙසේ ක්‍රියා කළ යුතුදයි අප සියලු දෙනාට පොදු උපදේශයක් අවවාදයක් ලබා දෙන මෙන්න ඔබ වහන්සේගෙන් දෙපා නැමද ඉල්ලා සිටිමි. ඔබ වහන්සේ කරනු ලබන මේ සත්ක්‍රියාවෙන් ජනිත වන පුණ්‍ය ශක්තිය මේ ආත්ම භවයේදීම සසර දුක නිමා කර ගැනීමට හේතු වාසනා වේවා. මේ වැඩමුළුව සංවිධානය කළ හා ඊට උදව්පකාර කළ සියලු දෙනාටම මේ පුණ්‍ය පුණ්‍ය කර්මය ශක්තියින් සසර දුක් නිමා කර ගැනීමට හේතු වේවා. දරුවන් සරණයි. තුදු මන් නිවන් දැකලා පස්සේ කමඨාන් සූත කරන්න කවුරුත් නැති වෙනවා. ඒක ඒක තමයි ප්‍රශ්නේ නිකා. නිවන් දකින්න නැති කවුරු හරි පත් කරන්න වෙනවා. ඒ නිසා මට යන්නත් ඕනකම තියෙනවා පාය ශෝකෙකුත් තියෙනවා නේ කමටහන් සුද්ධ කරගෙන එක ජොලි ජොලි වැඩේනේ කට්ටිය හොඳට මාව වීරයා කරගෙන අයියා කරගෙන මට ඉතින් ඉන්න පුළුවන් නිසා මේ පොඩ සොලෝ එකේ යන්නේ අන්තිම බස් එකේ යන්න බලන්න මාත් යන්නේ නිවන් දකින්න නැතුව මොකද දැක්කොත් එහෙම මේ කට්ටිය මොනේ ජනතාව වෙනුවෙන් පුදුම කැක්කමක් තියෙනවා මගේ හිතේ <laughs> ඉතින් ඒ නිසා ඊට කලිමුත් කිව්වේ ඒකයි ගැස්සෙන වෙලාවට බය වුණොත් ඒක හරිම දරුණුයි මැරෙන්න තරම් ඉඩ තියෙනවා. මේ බය වෙන්නේ නැති වෙන්නයි කෙලස් නැති වෙනවා කියන්නේ. මේක ප්ලාස්ට් වෙලා යන්න. ගෙදරදී කරනකොට මෙච්චර ගැඹුරට හිත යන්නේ නැතිව වෙන්නේ නැති. ගැඹුරට ගියාම ඔයගේ ගැස්සීමක් ඇති කරලා දෙනවා. ඒකට තාම කයට ජීවිතයට ආසද කියලා අහන්නේ ඔය. කාය ජීවිත නිර්පේක්ෂ තැන ගියාම ගැස් වෙනවා තමයි. ගණන් ගන්න දෙයක් නැහැ. ඒක කමඩාන් සුද්ධ කරන්න ඕන නම් අපි විජේගේ භාෂාවෙන් කියනවා නම් අපි තෙනසුරාදට මේගොල්ල රැස් වෙනවා ඒ කමටහන් පිළිබඳව සාකච්ඡාවකට මට පුළුවන් වෙච්ච වෙලාවට මම ලංකාවේ ඉඳලා සම්බන්ධ වෙනවා. බෑ එකමාරක විතර සමහරලාට මම කිලිම මේ ටෙලිෆෝන් එක මාර්ගය සම්බන්ධ වෙනවා. එතකොට මේ ප්‍රශ්න නගන කට්ටිය දන්නවා ඒකට පුළුවන් ප්‍රමාණයකට උත්තර දෙනවා. බැරි ප්‍රශ්න ඒ වෙලාවේදී නගන්න පුළුවන්. ඒක නිසා නියෝජිතෙක් විදිහට මම පිරිනවම් පෑවට පස්සේ එක <laughs> නිවන් දැක්කම පස්සේ විජි විජි විජේ තියෙනවා නිකන් මගට ඉන්න නඩු බාර ගන්න ඔක්කොම කරගන්න කියලා. ඉතින් ඒ නිසා එහෙම තියෙනවනම් දාන්න. එහෙම නැත්නම් මට ඊමේල් කරන්න. ඊට වැඩි හරි ලේසි. මේ මෙල්බන් විතරමයි එහෙම තත්ත්වයක් තියෙනවා. හැම තැනකදී මම එහෙම කාටවත් බාර දෙන්නේ මොකද ඒගොල්ලෝ ඒක කරදරයට ගන්නවා. කරදරයට ගන්න එපා. ඒක අරගෙන කරන්න. ඒකලිවල වැඩි පිරිසක් ඒ සෙනසුරාදාට එකතු වෙන්නේ ධර්ම පවුලට. එකතු වෙලා ඒකදී සාකච්ඡා කරනකොට තව විජේලමත් වෙන්න ඉඩ තියෙනවා. ඒ තමයි දෙවෙනි උත්තරේ. ඒකේ සානාදී පොඩක් ඇඩ් කරන්න ඕන ඒකේ සෙනසුරාදායි එන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මෙතෙක් නෑවිලා ඉන්න අය තමගේ ඊමේල් ඇඩ්‍රස් විජිරත් නායක මහත්මයාට දුන්නා නම් එතකොට ඒ වැඩසටහන නැති දවසක් වෙතොත් නෑ කියලා ඊමේල් එකක් යවනවා. එහෙම නැත්නම් ජෙනරලි සාමාන්‍යයෙන් තියෙනවා. ඊළඟ ප්‍රශ්නය අතිගරු පින්වත් ස්වාමින් වහන්සේ පරියංක භාවනාවේදී සුපුරුදු සුපුරුදු ලෙස හුස්ම රැල්ල ඔස්සේ සිත තබාගෙන සිටියත් ටික වේලාවකින් ඊට සමාන්තරව කම්පන චංචල සියුම් ස්වභාවයන් දැනෙන්නට විය. ඒ අතරතුර හුස්ම රැල්ලේ ඒකාග්‍රතාව ඒකාග්‍රතාවයට හිත යොදන්නට මහන්සි ගත්තද ඒ අසිර වූ හේයින් කම්පන චංචල දෙස බලා සිටින්නට ගතිමි. හුස්ම රැල්ලද නොදැනීම සියුම් වී ගොස් තිබිනි. මේ අත්දැකීම මම දුටුවේ එක්වරක් පමණි. යම් වරදක් ඇතොත් පෙන්වා දෙනු මැනවි. ඊයේ පරියංක භාවනාවේදී සුපුරුදු ලෙසම කම්පන චංචල සියුම් වේදනා දෙස ටික වේලාවක් පැබාගයක් පමණ බලා සිටින විට සිතජ්ගත සංසිඳීමක් ඇති වී ඊටම සැහැළු ස්වභාවයක් දැනුනි. කිසිම අරමුණක් නැතිව වරහන් තුල සිටවිලි බොහෝ වේලාවක් ශරීරයේ ඊටම සැහැළු ආකාරයෙන් ඒ දෙසටම බලා ඉන්නට විය. වරහන් ඇතුලේ පෑ එකක් පමණ කාලයක් හුස්ම රැල්ල යාන්තම් පපුවේ සිහින්ව දැනුනේ. තවත් වේලා ඉන්නට පුළුවන්කම තිබුණත් මම ඈස් සැරගතිමි. ඒ අවස්ථාවේදී කිසිම චංචල කම්පන කිසිම වේදනාවන්ද නොතිබිනි. මෙවැනි අවස්ථා මට මීට පෙරද සිදු වී ඇත. ඊටම කලාතුරකින්. පින්වත් ස්වාමීනි මේ අවස්ථාවවලදී මම ඉදිරියට කෙසේ සති ධාරාව පවත්වාගෙන වැඩි ඇතොත් වටහා දෙන මෙන් ඊටා කාරුණිකව ඉල්ලා සිටිමි. එතන ගැළපීම් ප්‍රශ්නයක් තියෙනවා පවත්වාගෙන යන්නේ කොහොමද කියලා අහන්නේ. වැඩි ඇතොත් වටහා දෙන මෙන් ඊටා කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේ අප වෙනුවෙන් උතුම් කාලය වැය කරන කරන මේ සේවාවන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතන අතර පතන බෝධියකින් මේ ගෞතම බුදු සසුනේම නිවන් සුවපත් වේවා. ඒක ඉස්සලත් ලියලා තියෙනවා මේ ඉස්සල්ලාම වතාව කියලා ඊට පස්සේ කියලා තියෙනවා IT ඉස්සලත් මේ වගේ තුන් හතර සැරයක් වෙලා තියෙනවා කියලා. කෙසේ නමුත් ඒකට නිකන් මේ සම්ප්‍රදාන කුල උත්තරයක් වශයෙන් තියෙනවා විසුද්ධි මාර්ග අටුවාවේ පුදුක සාචන් වංශයට අටුවාවක සම්මසන ඥානය ගැන විස්තර කරනකොට යථාපාකටං විපස්සනා බිනිවේසෝ පච්චා අනුපහට්ටන්තේන විපායේන උපට්ඨපෙත්වා සම්මසිතප්පා කිය. කොතනද චංචල කම්පන වැඩිම තියෙන එතනින් බහගන්නේ. යථාපාකටං යමත් ප්‍රකටද එතනින් බහින්ද. විපස්සනා එතනින් තමයි පිවිසුම තියෙන්නේ. පිවිසුමට ගියාට පස්සේ මේ හිත තැම්පත් වෙන තැම්පත් වෙන අප්‍රකට දේවල් පවා පච්චා අනුපහට්ටන්තේන බව අතු වෙච්ච නැති දේවල් පවා උපායනෝ පට්ඨපෙත්ත සම්මසිතබ්බා ඒකට ඒකෙන් බැසගත්තට පස්සේ අනිත් ඔක්කොම කෙරෙයි හිත පැදිරෙන පටන් ගන්නවා ඒක හරි ලේසි ඒ නිසා චංචල කම්පල තියෙනවා නම් ඒකාග්‍රතාවයට යන්න දඟලන්න එපා පේන චංචල කම්පණේ හිත දාගෙන ඉන්න එතකොට යා ඊට වැඩිය අඩු දෙයකට හිත දාලා ආයින්නවා තව අඩු දෙයකට එන්න එන්න එන්න ගෙවෙන්න පටන් ගන්නවා ජීවිතේ කම්පන චංචල තීටි අඩු දේ හොයන්න ගියොත් වෙන්නේ පෙත නැතුව යනවා ක්‍රියාමාර්ගය නැතුව යනවා ප්‍රතිපදාව නැතුව යනවා ප්‍රතිඵල අපේක්ෂා කරනවා නිසා ප්‍රකට දේ අනුව යනද යදා යථාපාකට එතකොට එnde end end වෙන්නේ සිව් වෙන භාවයේ තමයි ගරු පින්වත් ස්වාමීන් වහන්සේ මගේ මූල කර්මස්ථාන වූයේ ආනාපාන සතියයි පරයන්කයට වාඩි වී ආස්වාසය ප්‍රස්වාසය මෙනෙහි කෙලෙමි ටික වේලාවකින් හුස්ම රැල්ල සිවුම් වී නොදෙනී යන අයුරු සතිමත්ව නිරීක්ෂණය කළෙමි. මේ අවස්ථාවේදී තරමක නිදිබර ස්වභාවයක් තිබුණද සතිමත්ව සිදුවන දේශ බලා සිටියෙමි. ක්‍රමයෙන් හිස පහත් වී ඉදිරිපස පොළවේ ගෑවෙන තෙක් පහත් වී ඇති බව නිරීක්ෂණය කළෙමි. ඒ අවස්ථාවේදී ශරීරයට ශරීරයට අපහසු ගතියක් දැන බැවින් ආයාසයෙන් කඳ කෙලින් කර ගතිමි. ඉරියව්ව වෙනස් වුවද සතියේ වෙනසක් වී නැති බව දැනුනි. ඉන්පසු හිස ප්‍රදේශය කවාකාරව චලනය වන ආකාරය දැනුනි. රටාවකට මෙන් දෙපසට කරකැවෙන අයුරුත් ඉඳහිට එම චලනය නතරවන අයුරුත් නැවත ඉංග ප්‍රදේශයේ ඇතුළුව රවුමට කරකැවෙන අයුරුත් මට හොඳින් දැනින. අවට පරිසරයේ ඇති ශබ්දද මට හොඳින් දැනිනේ. මා මෙලෙස කරකැවෙන විට අනෙක් යෝගීන්ට බාධා වේදෝයි යයි සිතිනේ. නමුත් ආයාසයෙන් ඒ නතර කිරීමට මට අවශ්‍යතාවයක් නොදැනින්නේ. උන්චිල්ලාවක හිඳ වටේට කරකැවෙන පරිදි මුළු ශරීරයේම චලනය වන අයුරු මට දැනුණද සහැල්ලු ගතියක් තිබිනේ. පැයක පමණ වේලාවක් මෙලෙස චලනය පැවතිනි. මුළු භාවනාවේ කාලය තුලදීම මේ සිද්ධිය පැවතිනි. දෑත් වලට දහඩිය දමා තිබිනි. මෙම தત્ත්වය හරියට දේවාලයකදී ආවේශ වූ පුද්ගලෙකු හා සමාන බව මට සිතිනි. මෙය ඊයේ සවස පරියන්ක දෙකකදී අත්විඳෙමි. අද උදෑසන භාවනා කිරීමේදී ඒ ආකාරයටම සිදුවිය. නමුත් 10 සිට 11 දක්වා පැයේ භාවනා කිරීමේදී මෙම චලනයේ සිදු නොවන අතර සුළං රැල්ල නොදෙන්න අවස්ථාවේදී විවිධ ආලෝක රටා සමූහයක් ඇති වී නැති වී යන ආකාරය විනාඩි 45ක් පමණ නිරීක්ෂණය කළෙමි. ගරු ස්වාමින් වහන්සේ භාවනාවේදී සිදු ශරීර චලනය මට පහදා දෙනසේක්වා. නිවසේදී භාවනා කරන විට මේ ලෙස ශරීරය කරකැවීමක් සිදු වුවොත් gedara අය බය වේදෝයි යයි සිතේ. මාහට අනුකම්පාවෙන් මේ தත්ත්වය කුමක්ද එම අවස්ථාවේදී මා කළ යුත්තේ කුමක්ද යන්න කාරුණිකව පහදා දෙන මෙන ගුහාසයෙන් ඉල්ලා සිටිමි මා භාවනාවට ආධුනිකයෙකු බැවින් භාවනාව දිගටම පවත්වාගෙන යාමට උපදෙස් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි කමඨහන් සුද්ධ කිරීමේදී සෑම දෙයක්ම කීමට අවශ්‍ය නැති බවත් අවශ්‍ය දේ පමණක් පවසා සුද්ධ කරගත යුතු බවත් ඔබ වහන්සේ කීවා කමඨහනක් සුද්ධ කළ යුත්තේ කුමන අවස්ථාවලදීද යන්නත් නිවසේදී මෙවැනි කමඨහන් සුද්ධ කිරීමක් අවශ්‍ය වොත් කරගති කරගත හැකි ආකාරය පිළිබඳවත් අප හැට අනුකම්පාවෙන් වදාරණසේක්වා වහන්සේට පතන බෝධියකින් අමා මහ නිවන සම්පත් ලැබේවා. දැන් කමඨහන් සුද්ධ කිරීම පිළිබඳව නම් සවිස්තර වார்த்தාවක් හදලා තියෙනවා. ඒක මම හිතන්නේ වැඩමුළු නායකත්වයේ හරහා ඇති නැත්නම් ඒක ලබා දෙන්න පුළුවන් මෙන්න මේකයි කමඨහන් සුද්ධ වෙන ක්‍රියාවලිය. ඒක තමයි මේ බුදුන් පඬිස්සවාසලාගෙන් ලැබුණු දෑවැද්ද. ඒක හරි වටිනවා. එතකොට ඒක ක්ලිය වෙනවා. නිදර්ශන දෙකක් මට හිතෙනවා ඔලුවට මතක් වෙනවා. එකක් තමයි ප්ලේන් එකක් ඇවිල්ලා ලෑන්ඩ් කරනකොට රණවේගයේදී ටයර් දෙක වදිනකොට ඒක තියෙන්නේ පැයට හැතපෙම 600ක් 300ක් විතර අධික වේගයෙන්. ඊට පස්සේ පොළොව දිගේ යනකොට මේක ස්ටෑන්ඩ් ස්ටිල් කරන්න වෙනවා. රන් මේක ඇතුළේද නතර කරන්න. එතකොට ඒක භ්‍රාන්ත වෙන හැටි බලන්න මේ මේ රතේ. අර ඒරෝඩයිනමික්ස් වලින් ඇවිල්ලා පොළොට ඇවිල්ලා ඒක සාමාන්‍ය කාර් එකේ ගන්නට බසන්නවා. <clears throat> එතකොට වෙන්නේ ගානකට කියන්නේ භ්‍රාන්ත වෙනවා කියන්නේ. ඒ භ්‍රාන්ත රතේ නතර කිරීම තමයි කැප්ටන් කරන වැඩි. බුදුජානන්සේ කියනවා සචේ උපද්දච කෝදහං රතං භන්තංව ධාරයේ. තමහං සාරති භූමි තස්මේ රස්මිකාව ඉතරෝ ජනා. මේ වාහනේ භ්‍රාන්ත වුණාට පස්සේ රතං භන්තං ඒක පාරෙන් පිටපටින් නැති වෙන්න පාලනය කරන එක තමයි රතාචාර්යවරගේ දක්ෂකම. එයාට මම සාර්ථක සතාචාර්යවරයෙක් කියනවා නැත්තම් නිකන් තෝන්ලනු අල්ලන මිනිහෙක් විතරයි කියලා. හරි අධික වේගයෙන් ගමන් කරපු හිත මේ තැම්පත් වේගෙන එනකොට <coughs> ස්කිඩ් කරනවා. වාහනේ වේගෙන් ගිහලා බ්‍රේක් ඇහුවා. ඒ සමහරට එක තැන කරකැවෙනවා. පාරෙන් පිට පනිනවා. නිසා ප්ලේන් එක භයානකම තැන තමයි ටේක් ඔෆ් එක ලෑන්ඩින් එක. ඒ භ්‍රාන්ත වෙනකොට පාලනය කරගන්න බැරි නම් අර මුළු ඔක්කොම ඉවරයි. ප්ලේන් එකක් නෙවෙයි අජිතාවකාශ යානය පිට ගිහිල්ලා ආපහු පොළොට එන වෙලාවේ හරියට <clears throat> අංශක 4.6 යටයිද මොකද්ද කියලා සියස්ථානෙට හරියට එන ඇන්ගල් එක තියෙනවා. කෙලින් ඇවිල්ලා වැදුනොත් පුච්චි පිපිරලා යනවා. ඊට වැඩි අඩු වේගයෙන් වැදුනොත් බම්පෙලා විසිකරනවා. අර ගෙම්බක් ගන්නවා වගේ. හරියට ඇන්ගල් එකට එන්න ඕනේ. ඒ අපිට පේන්නේ උලගේ හැප්පිල්ලක් තියෙනවා කියලා. උලක නැති තැන ඉඳලා ඇතුළට එනකොට සියස්ථානෙට මං හිතන්නේ ටි අන්තක 6ට කියලා. ඇත්තටම මේ পেපර්ස් ටික ගෙන්න ගත්තා මේ මේ හූස්ටන් ගිය වෙලාවේ ඒ කියලා තියෙනවා දශම ස්ථාන නෙවෙයි සිය ස්ථානට යනකම් අඩු කරලා ඇතුළට එන වෙලාවේ බැස්සන බැස්සීල තමයි ප්‍රශ්නේ තියෙන්නේ දැන් හොට ඒගොල්ලෝ ගෙදර ගිහිල්ලා බස්සන හැටි බලමු. ගෙදර ඔක්කොම කැළඹෙනවා. මේ හොල්මන් ටික හිටියානම් ඔය ඔය දිගටම හිටියානම් කිසිම කරදරයක් නැහැ කියලා. ඔයගොල්ලෝ එක්කෙනෙකුටවත් තේරෙන්නේ නැහැ නැවත ගිහිල්ලා ඒ අර සාමාන්‍ය ජීවිතේ මේක බස ගන්න හැටි. ඉතින් ගෙදර මිනිස්සු බයිනෝ. මේ කියවල භාවනා කරන් කියලා පිස්සු හදාගෙන ඇවිල්ලා මේ ගෙදර ඉන්න මිනිස්සුන්ට රේඩියෝ එකක් දාන්න දෙන්නෙත් නැහැ, දොරක් වහන්න දෙන්නෙත් නැහැ. මොනෝ කරන්න ගියත් කියන සද්ද කරන්න එපා. ඉන්නකම් මෙතෙක්කල් සටපටම තමයි. දැන් භාවනා කරලා ගියාට පස්සේ ඔක්කොම කෑ ගන්නවා. බෑ. ඉතින් මේ මිනිස්සු කියන්නේ භාවනා මධ්‍යස්ථාන වල පිස්සන් කොටු කියලා. ඇත්ත නේ පිස්සු ඔක්කොම එකතු වෙන තැන්නේ. මේ නිසා ආයෙ ගිහිල්ලා දැන් තමන්ගේ ලෝකෙට යනකොට අර අන්තක සියස්ථානට දැනගෙන බස්සන්න. බැස්සුවේ නැත්නම් gedara මිනිස්සුගේ දෝෂයක් එම නෙමෙයි. ඒගොල්ලන්ට එහෙම පිස්සු නෑ. අපිට මිසක්. ඒ නිසා අන්නේ වැඩි ආපහු නතර කරන තැන මේ මේ ඡය වෙන තැන, වැය වෙන තැන, නිරෝධ වෙන තැන මේ මුළු රතේම භ්‍රාන්ත වෙනවා. මේ සංසාරේ දුවපු එකක්. මේ නතර වෙනවා කියනකොට අන්න එතනදී රතේ ධාරණය කිරීම තමයි බුදුරජාණන්ති සඳහන් කරන්නේ. සතියේ uppajjati කෝදං කෝදෙන් කියන මේ ගැටුමක් එනවා. පටික සම්පත්තියක් එනවා එතනදී. රතං භන්තංව ධාරේ බ්‍රහාන්ත රතයක් අෂ්ට රතයක් හරියට පාරෙන් පෙරලෙන දෙන්නේ නැතුව වේගය ගන්න නෑ ගමන යන්නෙත් නෑ. කුණාටුවක නැව හසුරන කැප්ටන් කෙනෙක් වගේ ප්ලේන් එක හසුරන කෙනෙක් වගේ ඒ බ්‍රහාන්ත රතේ පාලනය කිරීමෙන් තමයි සත්‍යාචාරය වෙන්නේ කියලා බලන්නේ. ඒක අපේ ජීවිතේ කවදාකවත් වෙන්නේ නැහැ. භාවනාදී විතරමයි වෙන්නේ. ඒ ආපු වෙලාවදී හොඳට පුහුණු කරන්න. එතකොට අපිට ටේක් ඔෆ් කරන්නත් පුළුවන්, ලෑන්ඩින් වලත් පුරුදු වෙන්න ඉඩ තියෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊයේ සවස භාවනාවේදී ආස්වාස ප්‍රස්වාසයේ ටික වේලාවකින් නොදැනී ගියා. දිකටම බලාගෙන සිටින විට හිස් ප්‍රදේශයක් වාගේ දෙයක් දැක්කා. දිකටම ඒ දෙස බලාගෙන සිටියා. නියමිත කාල වේලාව අවසන් වුණා. විවේකයෙන් පසු නැවත ස්වාමින් වහන්සේ ධර්මදේශනාවට වඩින තෙක් භාවනා කරන විට සමාධිගත සිතකින් මට දැනුනේ මා සමාධිගත වී ඇත කියාය. මා දිගටම බලා සිටියා. දේශනාව ආරම්භ වුණා. අද දින උදේ වරුවේ දැඩි අධිෂ්ඨානයකින් යුතුව භාවනාවට වාඩි වුණා. ටික වේලාවකින් ආස්වාස ප්‍රස්වාසයේ සියුම් වී ගියා. එදෙස බලාගෙන සිටියා. මා දැක්කේ ඉතාමත් ලස්සන කහපාටින් යුත් ප්‍රදේශයක්. දිගටම ඒ දෙස බලාගෙන සිටියා. ඒ සෑම අවස්ථාවකම වාගේ හිතේ තද කැක්කුමක් හටගන්නවා. පසුව ඒ ක්‍රමයෙන් නැති වී යනවා. දිගටම භවනා කරගෙන යාමට උපදෙස් උපදෙස් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් මිත්‍රවන් සරණයි. මෙතන ওই පේන එක සීසන් කරන්න ඕනේ. ඒක වශී කර ගන්න ඕනේ. ඒක සිද්ධි කර ගන්න ඕනේ. ඒක හොඳට උහුරු කරන්න ඕනේ. කලබල තැනක සිට තැම්පත් තැනට යන හැටි, තැම්පත් තැනක සිට කලබල තැනට යන තැනදී රතිය බ්‍රහන්ත වෙනවා. ඒක දැනගන්න ඕනේ. මේ පොළේ ජීවන එක වාතයට ගන්න. වාතයේ ජීවන පොළොට ගන්න. වාතයේ ජීවන එක වාතයේ නැති තැනට ගන්න. ආයේ වාතයේ නැති එක වාතයේ තියෙන තැනට ගන්න. අන්නේ ඒක තමයි පරිණාමය කියන්නේ. අපි කැමති නැහැ පරිණාමය වෙනවා. අපිට ඕනේ මේ පොළවේ ඉන්න එක පොළවේම තියාගෙන ඉන්න. එතකොට අපි තිරසන් වගේ වෙනවා කියලා බුදුහාමුදුරුවෝ කියනවා. යන්න පුළුවන්කම තියෙද්දි මේ වාගත වෙන්න පුළුවන්කම තියෙද්දි වාගත වෙන්නේ නැත්නම් ඒ බයකට කරන්නේ. වාගත වෙලා ඒකෙන් අවකාශයට යන්න පුළුවන්. ඒ අවස්ථාව පාවිච්චි කරන්නේ නැත්නම් මනුෂකමේ වැඩ කරන්නේ නැහැ කියන එක බුදුරජාණන්සේ සඳහන් කරනවා. ඒක පෙන්වන්නේ බුදුරජාණන්සේ රූප, කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියලා ලෝක තුනකට දාලා පෙන්වනවා. ඒක සාමාන්‍යව දීලා තියෙන උපමාට එක්ක ගලපලා ගන්න පුළුවන්. ඒව දන්නේ නැතුව මැරෙන්න උනා නම් ඉතින් ඒක අර මගෝ කියන වචනේ බුදුහාමර පාවිච්චි කරා. මගෝඩිස් කියලා වචනයක් තියෙනවා. දේශපාලනඥයන් කියන්නේ මගෝඩිස්ලා කියන. මුර්ග කියන අදහස. ඉතින් ඒකට ගිහිල්ලා අඹව එන්න ඕනේනේ. ඒ නිසා යනකොට තියෙන බයිලාව බෑ එනකොට ගෙදර මිනිස්සුත් එක්ක ෂේප් එකේ ඉන්න හැටි දැනගන්න ඕනේ. දැන් සාමාන්‍ය සිරිවිස් කෙනෙක් එක්ක ඉන්න හැටි. ඒක දැනගන්න නැත්නම් ඒක මිනිසුන්ගේ දෝෂෙට දාන්න යන්න එපා. ඒක අපේ මේක. මේක කිරීමෙන් විතරයි කරන්නේ. මේකට කියන්නේ trial and error method කියලා. That's the only way available. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ උපදෙස් පරිදි විරාගයට ස්ට්‍රෝක් අලසකමට අනුග්‍රහ කළෙමි. දැන් එකී අලසකම ප්‍රමෝදයක් වී ඇති අයුරු දැනේ. හෙට සිට මේ අලස බව විරාගය අතහැරෙන බව සිටීම පවා සිතට කනගාටුවගෙන එයි. නමුත් ඒ පිළිබඳව පවා උපේක්ෂාවේ සිටීමට උත්සාහ කරමි. මූල කර්මස්ථානය ආස්වාස ප්‍රස්වාසයයි. තිගැස්වීමෙන් අවදි වී මහා ඉන්පසු ප්‍රබෝධමත් වීම පිළිබඳව මගේ දෙවන දින ගැටලුවට ඔබ වහන්සේගේ උපදෙස් පරිදි ක්‍රියා කෙලිමි. සතිය ඩබල් ඩෝස් කිරීමට උත්සාහ කළ නමුත් තුන්වන දින එක ගැඹුරු සිගැස්මක් වෙනකොට කෙටි සිගැස්ම කිහිපයක් ඇතිවිය. ඉන්පසුව පරියන්කයේදී සතියෙන් සිටි නමුත් එම අවස්ථාව අත් නොවින්දෙමි. අද දින මුල්ම පරියන්කය නිදිබර අලස ගතියෙන් ගෙවුනොමුත් අනෙක් පරියංක දෙකම ඊතා අවදිමත්ව සතියෙන් ගත කෙලිමි. හුස්ම සියුම් වී ඇති නිසා ශරීර සංවේදනා සහ ඉරියව්ව වෙත හිත පැවැත්වූ වෙමි. වරින් වර හිත සිතුවිලි වලට ගිය නමුත් ඊතා ඉක්මනින් නැවත ඉරියව්වට හා සංවේදනා වලට පැමිණේ. නමුත් නිද්‍රාශීලී වන බවක් හෝ කිසිදු තිගැසීමක් ඇති නොවිනි. මෙය මේ අවස්ථාවේ පවතින තත්ත්වය බව ප්‍රත්‍යක්ෂ කොට ඉරියව්වේ සතිය පිහිටුවා සිටීමේ මගේ ප්‍රශ්නය වන්නේ මම නැවත එකී නිින්දට නොවැටුනේ දැඩි සතියෙන් අවදිව සිටින විට විඥාණය මගින් එකී නින්දට වැටීම මග හරවන්නේද නැතිනම් සතිය වැඩිීමේ යම් අඩුපාඩුවක් පවතින්නේද මේ අවසන් කමඨහන් පිරිසුදු කිරීමේ අවස්ථාව වන බැවින් නිවසේදීද ඒවා මගේ සතිය දිනු කර ගැනීමට කළ යුතු හා නොකළ යුතු දේ පිළිබඳව අපට අනුකම්පාවෙන් උපදෙස් ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි අපලිතම මේ සසර කතරේ අතරමං වී සිටින දහසකුත් දිනාට මෙම නිවැරදි ධර්ම මාර්ගයේ පින්වා දීමට ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. අප විසින් සසර පුරාවටම එකතු කර ගන්නා ලද සියලුම කුසල කර්මයන් අනුමෝදන් වී ඔබ වහන්සේගේ සසර ගමන කෙටි කරගෙන පතන බෝධියකින් හැකි ඉක්මනින් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට හැකි වේවා. ත්වන් සරණයි. මේක අර දීලා තියෙන උපමාවක් මේ අලසකම කියන්නේ නිවන කියලා මේ විරාගය කියලා කිව්වයි කියලා අලසකම නෙවෙයි නීරසකම කියන එක ගන්න පුළුවන්. අලසකම, නීරසකම නිසා ඇති වෙන වැරදි අයෝනසපංශකාරය. ඒක විරාගය වෙන්නේ විරාගය කියනකොට බුදුදහමේ විරංජනය කියන එක. ඊටාම ලස්සන මල් මල් චීට් එකට විරංජන කුඩු දාපුවාම ඒක බොඳ වෙලා යනවා කියලා. වර්ණ විනාශ වීම නැති වෙලා යනවනේ. සංකල්පකම් බොඳ වෙලා යන එකට කියනවා විරාග වෙනවා කියලා. ඉතින් ඒකට පුරුදු වෙන්න ගිහිල්ලා ගෙදර ගියාට පස්සේ එහෙම නැති දේවල් නැහැ. මේ භාවනා මධ්‍යස්ථානයේ සහ ගෙදර දොරේ විරාගයට තියෙන හේතු වලින් සාධක වලින් කිසි වෙනසක් නැහැ. ජීවිතේ ඉරියව්වල විරාගයට තියෙන සාක්ෂි වල කිසිම වෙනසක් නැහැ. හැම එකෙම හැමතැනම හම්බ වෙනවා. අයෝනිසෝමනසිකාරයෙන් බැලුවොත් පශ්චාත්තාප වෙනවා. යෝනිසෝමනසිකාරයෙන් බැලුවොත් සතුටක් එනවා. ඉතින් ඒක නිසා කරන්න සතියෙන් කරන්නේ අර තිගැස්ම තීන් ස්ලයිසිං ඔෆ් ටයිම් කරලා කරනවා. ඒක කෑලි කෑලි වලට කපලා කපලා කපලා පෙන්නේ. ඒකට තිගැස්මක් වෙනවා. පොඩි පොඩි පොඩි තිගැසීම් ටිකක්. ඒතර එකපාර තැදි තිගැස්ම වෙනුවට ඒක නිකන් පීස් මීල් බේස් එකට වැටෙනවා. පොඩි පොඩි කෑල්ල එක එක එන්න පටන් ගන්නවා. ආයෙ සතිය අඩු වුණොත් ආයෙ ලොකු ගැස්මක් එනවා. ඉතින් ඒක නිසා මේ කාලේ පුංචි පුංචි පෙති වලට ගහන එක තමයි සතියෙන් කරන්නේ. ඒක හිතේ ප්‍රසන්න භාවය වැඩි වෙනවා හිතේ. ප්‍රනීත භාවය වැඩි වෙනවා. එතකොට කොයි දේ තපල කන්න පුළුවන්. කටර දා ගන්න බැරි තන ලොක් කැලක් හවුෙන්නේ නැහැ. එනිසා සතියෙන් කරන්නේ අර සුසර කරලා, ෂූම් කරලා, ටියුණු කරලා ඕනම දෙයක් පුංචි පුංචි පුංචි කැලුවට කපලා පෙන්නනවා. ඒකට විභජ්‍ය වාදය කියලා කියනවා. නැත්නම් රිඩක්ෂනිසම් කියලා කියනවා. රිඩක්ෂනිසම් වලට ගියාට පස්සේ මොකක්වත් අපිට දරා ගන්න බැරි මට්ටමට යන්නේ ඕනම දුකක් පොඩි පොඩි කොටස් වල කපලා ගන්න. ඕනම සැපක් පොඩි පොඩි කොටස් වල කපලා ගත්තාම ඒකේ පාටි දාන්න දෙයක් නැහැ. ඒක තමයි සතියෙන් කරන්නේ. ගරු ස්වාමීන් වහන්ස හුස්ම, කය, සිත, සිතුවිලි පිළිබඳව කිසිදු දැනීමක් නොමැති අවස්ථාවකදී මම පිළිබඳ සංකල්පයේ පහ වී ගොස් සියල්ල ශක්ති විශේෂයක් බවට පත් වුණේ. මෙතන බලා සිටීමේදී මුලදී නිදිමතත් පසුව සියුම් ශක්තියින් සමූහයකුත් අත්දැක්කෙමි. දිගින් දිගටම ඒ දෙස බලා සිටීමේදී දැන් ඒ මතම ගැඹුරු සමාධියක් වැනි කිඳා බැසීමකට පත්වේ. ඊටා කලාතුරකින් සිදුවන කම්පන කීපයක් කර කිසිවක්ම නැත. සක්මනේදී මේ తත්වය හාත්පසින්ම වෙනස් වේ. අතෝරක් නොමැතිව සම්නිවේදන පැමිණේ. සමහර විටක බලා ඉවර කර ගැනීමට නොහැකි තරම්ය. අත නෑර බැලීමට උත්සාහ කළත් බලා සිටීම වෙහෙසක්ම වේ. පාලනයකින් තොරව සිදුවන මේ తත්ව දෙක අතර පවතින අසමබර බව භාවනාව gederදී ඉදිරිට කරගෙන යාමටත් බාධාවක් වේවිද කරුණාවෙන් උපදෙස් පතමි වහන්සේට පතන බෝධියකින් නිවන් සුවාත් වේවා තෙරුවන් සරණයි. ඒ සක්මණේට වැඩිය පරියන්කදී ලේසි මොකද පරියන්කදී යමක් නොකර බලන් ඉන්න නිසා ලොකු සාංශික වචනයෙන් කියනවා නම් ද්‍රව්‍යයෙන් අද්‍රව්‍යම වෙන හැටි සහ අද්‍රව්‍යයෙන් ද්‍රව්‍යම වීම කියන එක වෙන්න පටන් ගන්නවා. මොකුත් නැතුව ඉන්නවා ඒක පාරට මොනවද පේන්නේ. ආයෙ නැති වෙනවා. මේ දෙක අතර මේ නිකන් මේ particle and ක්වොන්ටම් එනර්ජි කියන දෙක අතර විතර එනර්ජි එකක් වෙනවා ආය පාටිකල් එකක් වෙනවා ආය එනර්ජි එකක් වෙනවා ආය පාටිකල් එකක් වෙනවා පාටිකල් වෙච්ච ගමන් ඒකට ලෝකල් වෙනවා ස්පෙસિෆික් ග්‍රැවිටි ස්පීඩ් එනවා එනර්ජි වෙච්ච ගමන් ශක්තිය වෙච්ච ගමන් තැනක් නැහැ ඔක්කොම නිකන් යුනිවර්සලයිස් එනර්ජි මේ දෙක වෙනස් වෙනවා පරියන්කේදී ඒක හරියට අල්ලන්න පුළුවන් ධක්මනීදිත් ඕක වෙනවා ඒක අර මේ ඇස් ඇරලා කන් වලට සද්ද එනවා පහයට දැනෙනවා ඔක්කොමත් එක්ක එන නිසා අර channels කීපයක් ඇරලානේ තියෙන එක. නමුත් එක event එකක ඉඳලා අනිත් එක event එකට යනකොට හැමතැනම සැන්ඩ්විච් වෙලා තියෙන අද්‍රව්‍ය. event එකක් කියලා කියන්නේ ද්‍රව්‍යයක් event එකේ ඉඳලා අනිත් event එකට යනකොට ද්‍රව්‍ය ද්‍රව්‍යයට හිත යන්නේ නමුත් හැම වෙලාවෙම අතරමැද වෙනවා අද්‍රව්‍ය හුස්ම දෙකක් මැද හිස්තන වගේ බලන තැන ඉඳලා අහන තැනට යන්න ඉස්සෙල්ලා දෙක අතර හිස්තනක් තියෙනවා. ඒ නිසා මේ හැම වෙනකදීම වෙන මේ වෙනස් වීම ඉස්සෙල්ලා අරමුණත් අත්දැකීමේ ඊගාටින අරමුණේ කිසිම සම්බන්ධයක් නැහැ. නැත්නම් අපි මෝඩකම නිසා ඉස්සෙල්ලා දැකපු එක නම තමයි මේ අහන්නේ කියලා ඒ බූදලේ රැකගෙන යනවා. පරියන්කේදී කඩාගත්තට පස්සේ ඒ ආදර්ශයෙන් අනුමාන ඥාණයෙන් ඒ ඒ ණය විපස්සනාවෙන් සක්මනීදිත් යන්න පුළුවන් සක්මන 100 100ක්ම ඉබේම සිද්ධ වෙන්න ආරින්න ඕනේ. එතකොට තේරෙන පටන් අර ගන්නවා මේකේ කෙරුවහම මොකෝ වෙච්චහම මොකෝ දෙකම දිහා මම කරනවාද මට වෙනවද කියලා බලනසෝ බලහිනකොට අර පරියන්කේ වෙන වැඩේ ටිකක් දැනගන්න තියෙනවා. ඕක ඊට වැඩිය වෙනස් වෙනවා ගෙවල් දොරට යන. ගෙවල් දොර ගියාම වෙන්නේ ඉතිනේ මම කෙරුම වෙන්න හදනවනේ. මම මුදුන වෙන්න හදනවනේ. මම ගරු වෙන්න හදනවනේ. අක්කා වෙන්න හදනවනේ. අයියා වෙන්න හදනවා. ඉතින් එතකොට අර ගැස්ම පැලිර දැකීම තද්ද ඉච්ඡා බංගත් එකට යනවා. වහ කණ්ඩ හිතෙනවා. මෙතෙන්ද ඒක ලාභෙට හිතෙනවා. අතින් ගියාම අර තමන්ගේ අධිකාරී ශක්තිය පැවැත්වීමේදී බලය පැවැත්වීමේදී මේ පැලිරක් තියෙන බව දැන ගැනීමට කැමති නැහැ. ඒක නිසා මේ දෙක අතර යෝනිසෝමනසිකාරය අයෝනිසෝමනසිකාරය පාවිච්චි කරුවොත් ඉදර තියෙන தත්ත්වේ නිවන් දකින්න උගක් කිට්ටුයි. සිද්ධි බහුලයි. මට හිතෙන වෙලාවක සිවුරු අරින්න. ඉතින් මෙහෙම ගිහිල්ලා ජොලියක් දාලා බලලා ඉන්දල බලන් හිතන බිස්නස් එකක් එහෙම කරලා කොහොමද වෙන්නේ කියලා. මං හිතන්නේ ප්‍රශ්නක් වෙයි කියලා. හැබැයි සිවුර ලාභයි. සිවුර ඉන්නකොට ලාභයි නිකන් දෙනවනේ. හම්බ කරන කනට ඒ කිසිම වෙනසක් නැහැ. ඒ කිසි වෙනසක් නැහැ නිකන් බොරුවට මේ මේ මේ gedare පැවිද්ද නැති අනම්මනම් දාන්න එපා. මේ සතියට ඔක්කොම කරන්න පුළුවන්. ඒ නිසා පරියන්කේ ලැබුවා නම් ඒක සක්මනේදී ඉබේ වෙන්න ඇරීම හරහා ගෙදර ගිහිල්ලා දත් මැදිනකොට මූණ හොදනකොට මේක ඉබේ වෙන්න හැරිලා හරහා භාවනා මධ්‍යස්ථක ඉන්නවා වගේ තමයි ගෙදර ඉන්නකොට වෙනසක් නැත්තේ නෑ විශේෂයෙන්ම කාටරි බේරන්න බැරි නම් මේ රාත්‍රී භාවනා කරන දවල්ට බුදිය ගන්න මේ රැයට මේ මේ මුළු එකම මහතෝනක් ඔක්කොම ශ්‍රී ලංකාරයෝ ගොරෑ දෑද දත් මිටි කකා කෙල කෙනකුළු කකා බුදි අපිට භාවනා මධ්‍යස්ථානේ දිවා රාත්‍රී සංඥාව ගන්න රාත්‍රී දිවා සංඥාව ගන්න කවුරු හරි ආපහු ගන්න පොඩ්ඩක් නිදා ගන්න තියෙනවා දොරේ ගහන්න පොඩ්ඩක් කලා නිදි කාලා නිදි වෛද්‍ය කලා නිදි පුරු පඬිස්සවාන්ති කාමරේට යන ගමන් අනා කෙත්ත අනායුනේ රේ කියලා ගහනවා తాවකාලික කෙටි විවේකයට යනවා කියලා බෝඩ් එක ඉල්ලලා තියලා කමරේට. කවුරුත් යන්නේ පැත්තට. මොකද එළියේ ඉන්නකම් පිටිපස්සේ එළවනවා. කමරේට යනකොට කිත අනයෝ බාදේ කියලා තාවකාලික කෙටි විවේකයට යනවා කියලා ගෙට යනවා. දවල්ට ඔක්කොම බුදි වගේ ඉන්න ඕනේ. බස ඉන්නේ. බස තමයි ඥානමන්තම සතරත් ලෝකේ ඉනෝ දවල් වරුවටම බුදි. හැබැයි ඌ ඇහ ගහගෙන ඉන්නේ. රැයට තමයි වැඩේ. ඉතින් ඒ නිසා මේ කාම ලෝකයා නටන වෙලාවට විවේක ගන්න. කාම ලෝකයා විවේක ගන්න වෙලාවට පුතා දන්නේ නැහැ හඳ ඇදි කාලේට වනන්තරේ හරි වැඩ කෙරෙති. බෝසත්තුරු බණ කතා කියද්දී වන දෙවඟන ඔය වාලිය ඇති. ඉතින් මේ වගේ පොඩි ටැක්ටික්ස් ටිකක් කියන ගැන අපි ඊගා ප්‍රශ්නට යනවා. අර ගොජේ බලන්න ඉන්න පුළුවන්. දේවල් පේනවා, ඇහෙනවා. එකක් අතින් මට වැඩක් නැහැ නේ. ඒ නිකන් ඔය කැම්පස් එකේ තියෙනවා මේ ડોකියුමෙන්ටරි කියලා එකක්. ඒ ලෝකේ තියෙන ඔක්කොම ડોකියුමෙන්ටරි පෙන්නනවා. ඉතින් අපිට වැඩක් නැති තාම ගිහලා බලන්නේ. දැන් වගේ ටෙලිවිෂන් තිබුණේ නැහැ. ඉතින් බලන්න හිටිය දැක්කයි කියලා. ඉතින් ගිහිල්ලා එක එකගෙන මචං අද හොඳ ડોකියුමෙන්ටරි අපිට ඌ ડોකියුමෙන්ටරි ගන්න ඉතින්. ඒ වගේ ડોකියුමෙන්ටරි ලෙවල් එකට දාන්න ඕන කෙනෙකුට ඕනේ නැට මන් දාන්න. රූප අවිලා නටලෙයි, සද්ද අවිලා නටලෙයි, ගන්ධ අවිලා නටලෙයි. ඉතින් මේ නිකන් සංගීත සම්දර්ශනයක් පෙන්වනවා වගේ ඕන්න සිද්ධාර්ථ කුමාරයාගේ පිටි පැත්තට හැරෙන. නැත්නම් බලන්න ප්‍රශ්න නෑ බලන්න. එකකටවත් මොනවත් කරන්න බෑ. අපි දන්නවනේ දැන් මේ නාටකමක් නටන්නේ කියලා. ඒ දැනුමෙන් බලනකොට මොනවත්ක්වත් වෙන්නේ. අපි නාටකමත් අන්ත ඇන්දොත් තමයි නාටකමට බැහැගත්තොත් තමයි අපි අරගෙන යන්නේ. take a new for a ride. නැත්නම් ride එක යන්නේ නෑ. මයික් එක ගන්න. <coughs> අපි දැන් මේ <coughs> ප්‍රතිපදාවේ ගත කරනවායි කියලා කියන්නේ අපි මේ සෑම දෙයක්ම ශක්තියක් බවට පත් වෙන විදිය දකින්නවා කියන එකද ස්වාමින්වහන්සේ? ඒ කියන්නේ එහෙම නැත්නම් අපි එහෙම ශක්තියක් බවටපත් වෙනවා ඒ කළ ශක්තිය පදාර්ථ වෙනකොටත් අපි සමහිත පවත්නවා කියන එකද නිකම් වචන වලින් කිව්වොත් පඤ්ඤා විමුක්ති කියන්නේ <clears throat> චේතෝ විමුක්ති කියලා කියන්නේ ඒව නොබල සිටීමෙන් එහෙම නැත්නම් මේ තණ්හාව දුරු කිරීමෙන් ප්‍රඥාව දුරු කිරීමත් කරතයි ක්‍රම දෙකක් තියෙනවා කේවල ඕන කෙනෙක් නටපුදින් ගණන් ගන්න තු වෙන්න පුළුවන් එහෙම නැත්නම් නටපුන දෙයින් අයින් වෙලා වෙන තැනකට ගිහිල්ලා වෙලා කරන්නත් පුළුවන් ඒ විදිහට චරිත දෙකක් ලෝකේ ජීවත් වෙනවා ප්‍රඥා චරිත මේ තණ්හා චරිත රාග චරිත ප්‍රඥා ඥානවන්ත චරිත කියලා ඉතින් විතර ක්‍රම දෙකක් තියෙනවා දෙකේ පොඩි වෙනසයි තියෙන්නේ දෙකම පාවිච්චි කරා බැරි නම් පැත්ත කරලා බේරෙනවා පුළුවන් නම් බලන්න ඉන්නවා පුළු පුළු පොඩි පොඩි දේවල් බලන්න ඉඳලා මගාරව ගන්නවා බැරිම වුණොත් එහෙම ඒ කියන්නේ දෙකම පාවිච්චි කරන්න පුළුවන් නේ ස්වාමීන් වහන්සේ. ඒක තමයි හොඳම ක්‍රමය. එහෙමයි. ඒ තමයි තාමත්ම දක්ෂ ක්‍රමය. මේ කාර් වමට සිග්නල් දාලා දකුණට කපනවා. දැන් මම මොනවාද සමථ විතරයි කරන්නේ මම විපස්සනා කරන්නේ කිව්වා අපි කුතු වෙනවනේ. මොකටද ඒකටවත් අපි කිවිසුම් දෙන්නේ? උලංග වලට සමථ කරනවා උලංගට විපස්සනා කරනවා කොණ්ඩේ තියෙන කියන්නේ දෙපැත්තට බඳිනවා කියලා කතාවක් තියෙනවා. දැන් ඉතින් කොණ්ඩේ කපුවට පස්සේ කරණ දෙයක් නෑ. අතිගෞරවනීය ස්වාමීන් වහන්සේ ආධුනික යෝගාවචරයෙකු නොවේ මේ දින දෙකකට පෙර අත්දැකීමකි මෙය ඔබ වහන්සේගෙන් මීට පෙර උපදෙස් ලැබී තිබූ ආකාරයට නැවත නැවත කර බැලීමට ඊයේ දිනේ යොදා ගතිමි යෝනිසෝ මනසිකාරය දෛනික ජීවිතය තුළ ඉතා හොඳින් වැඩුණි සතියේ ශාපී අරමුණට கிඳා ගැසීම ඔටෝ මෝඩ් වීම සිදුවිය දින එකහමාරක් පමණ පැවති වේදනාකාරී අපහසුතාවයන් වරහන් ඇතුළේ බඩේ අමාරු ඕකාරයේ හිස හිරි වැටීම ආදිය පරියංකය තුලදී හා ඉන් පිටත මදහත් සිතින් යෝනිසු මනසිකාර විය. පරියංකය තුල මදහත් භාවය acceptance විය. සිදුවීම් ක්‍රියාදාමයන් ලෙස අවබෝධ විය. බාරගතිමි. සිදුවීම් localize වීමද ක්‍රමෙන් අඩුවිය. ලීන ස්වභාවයේද මතුවිය. මම දැන් මෙතන පවතින සෑම විටකදීම හැම ඉරියව්වකදීම සහැල්ලු ශූන්‍යතාවයක් කරා ගියේය. පරියංක අත්දැකීම පරියංකේ මම දැන් මෙතන ශූන්‍යතාවයට ගියේය. පෙර ශරීරයේ හිසේ ලෙස දැනුණ හිරිය ඇතිවිය. හිරිගතිය අවකාශයක විය. ඒ ක්ෂණයේම ලෝකලයිස් නො වූ අවකාශයේ පැතිර ගියා. වරන් ඇතුළු තැනක් නොවිය නොහැකි ස්වභාවයක්. ඊට පස්සේ පැතිර ගිය බව සමග ඇතුළත හා බාහිර යන බවුන්ඩරිය සංකල්පයක් ලෙස දේවී ගියාසේය. මත්ගතිය අඩනින්ද වැනි පාලනයෙන් තොර ස්වභාවය ඇති වී සිහිනමෙන් සිතවිල්ලක් ඇති වී නැති වී ගිය බව නොට් විය. ශබ්දයක්ද සියුම්ව ඇති වී නැති වී ගියාසේ මතකය. ඒ සමගම තවත් සියුම් ගැඹුරකට ගිය අතර යමක් හටගත් බවත් නැති වුණ බවත් දැනුනි. සිතවිල්ලක්ද ශබ්දයක්ද ලෙස වෙන් කරගත නොහැකි බවක් විය. ස්වල්ප වේලාවකින් ඒද නැති වී පියෝ කන්ෂස්නස් එකක් විය. මේ ටික වේලාවක් පැවතුනි. විස්තර කළ නොහැකි නිර්වින්දනය වූ ස්වභාවයකට ආසන්නය. අතිසියුම් සිහිය පමණි. ටික වේලාවක් තිබුණාසේ මතකයි. ඉන්පසු ඊටම සුවදායක ස්වාභාවික වැනි ගතියකින් යුතු සමාධියකි. වරහන් ඇතුළේ පෙර අධ්‍යක් නැත. unified boundless බවකි. කාලයේ ගතවීම අවදි වූ පසු බැලූ විට පැයකට ආසන්නය. සතුට ප්‍රබෝධය හා තෘප්තිමත් බව දවස පුරාම විය. මේ තත්වයට අදත්පත් වුනේ. පෑ දෙකක් හා පෑක් වශයෙන් තිබිනි. ඉදිරි උපදෙස් පතමි. ඔබ වහන්සේ දිනෙන් දින දුන් උපදෙස් මහා ශක්තියක් විය. ඔබ වහන්සේට නිරෝගී සුව. දේ පඬිස්සංශ කියන ඒ වගේ විශාල ශක්තියක් සතුටක් ඇති වෙච්චාම ගෙදර යනකොට ඒ සත්‍ය සතුට අපිට තියලා යන්නේ මේ පඬිතරාමේ අතිවිකට වෙන්නේ ඒක පඬිතරාමේ තියලා යන්නේ කියලා කියනවලු එක එකක් තියලා යන්නේ ඇති අරගෙනමයි යන්නේ ඒ වගේ ඒ දේවල් වෙන් කර දැකීම විතරයි මේ භාවනා මධ්‍යස්ථානදී වෙන්නේ. ගෙවල් වලට කොච්චර දෝ පේනවා අපි දකින්නේ වැරදි පැත්ත විතරයි. විවේක පැත්ත නොපෙනී යනවා. ඉතින් හරිම අසාධාරණයි මේ අස මේ අසහන සීලී ගෙවල් දොර ජීවිතේ දෙකම සමානව තියෙද්දී අර හොඳ පැත්ත බ්ලයින්ඩ් ස්පොට් එකට වැටෙනවා. නරක පැත්ත විතරක් හයිලයිට් වෙනවා. ඒ යොන්චමනසිකාරයට ඉඩ එන්න දෙන්නෙම නැහැ. එන හරියක් එන්නේ ආංශමංශකාරයයි. ඉතින් කියලා ඉවර කරන්න බැරි දුකක් තියෙනවා. මෙහාට පස්සේ ඒකට සාපේක්ෂව ඒක නැතිකම පුදුමාකාර සැපතක්. පුදුම සැපතක්. ඒ මොකද වෙන්කල හඳුර ගන්න පරිච්ඡේද ඥානයක් වෙනවා. මේකේ තියෙනවා මේකේ නැහැ. මේක කල් තිබුණේ නැතිකමට බයක් නැහැ. නැතිකමට සාධාරණ වෙච්චාම අප්පා. එතන ඔක්කොම જાති තියෙනවා. කියලා මේ තියෙන දේවල් වෙන්කල හඳුර ගන්න එක ඒ ඒක තමයි මේ සතියේ තියෙන සුවිශේෂ කෘත්‍යය. අනිත් වගේ කිසිම අමුතු දෙයක් ගෙනත් දෙන්නේ නැහැ. එතකොට අර බේන කොච්චර දුක තිබුණත් ඒ දුකට 150ක්ම හරියටම නැත්නම් දුකේ බරටම හරියන සැපක් තියෙනවා. නොදකින් එකයි වැඩි. ඒ තරම් කාලකන්ණි. ඒ තරම් කැම්බිරිල්ලක් හඹරන්නේ මේ වැරදි අකුසල් සමාදානයේට. අපේ හිත සමාදම් වෙන්නේම අකුසලයේ විතරයි. කුසලයේ කොච්චර දුන්නා සමාදම් වෙන්න දන්නේ. ඒ නිසා බුදුසජාණන්ච ඇවිල්ලා නමක් ඇවිල්ලා කියනවා කුසලයේ අකුසල දෙක බලාගන්න. ඒකද දෙකටම සමහිත දෙන්න. ඉතින් කාටද කියන්න පුළුවන් කුසලයට අකුසලයට සමහිත දෙන්න පුළුවන් කියලා. සැප දුක දෙකට සමහිත දෙන්න පුළුවන් කියලා. ජය පරාජය දෙකට සමහිත දෙන්න පුළුවන් කියලා. ජර එපා කියලා ප්‍රතික්ෂේප කළා අයින් කරන්නෙම සනීපේ දෙන දේ. අතානේ දුරු කරන දේ. ඒ තමයි ගෙවල් දොල ජීවිතේ පෘථග්ජන ජීවිතය කියන්නේ. මොනක්වත් නැහැ. ඒක වෙන් කරගන්න ඒක පොඩ්ඩක් අර විවේකයෙන්ද පොඩි ඉඩක් දෙනවා. මේ හිති කරන්නේ ඒකයි. ඒ නිසා ගෙදර ගියාට පස්සේ ඒ තේරේ තමයි ඒක වෙනසක් තියෙනවා. මේක උපේලා ගන්න ඕන. ඒක හරියට මේ පස්කා හොදලා හොදලා හොදලා රත්තරන් ටික වෙන් කරන්නා වගේ. පස්සේ කලම ගලා තියෙනවා රත්තරන් වටනාගමක් නැහැ. වෙන් කරලා ගත්තට පස්සේ බුදුම වටනකමක් තියෙනවා. අන්න ඒක ටික නිස්සාරණේද මොකක්ද කියලා හොඳ සිංහල වචනයක් තියෙනවා මේකට. රිෆයින් කරන්න ඕන. ඉතින් සා ගෙදර ගියත් ඔය එකක් අහිතම තමයි. මේ හිතියත් ඔය එකක් අහිතම තමයි. වෙන් කර දැන ගැනීමට ලැබේවා කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමින් වහන්සේ යෝනිසෝ මනසිකාරය ගැන අලුත් අත්දැකීමකි. සිතුවිලි හා සම්බන්ධව පෙර අධ්‍යක තිබුණේ පහත ආකාරයටයි. එක සිතුවිල්ල ආවරණය කරන සතිය, වරහන් ඇතුලේ ඇති වූ නැති වූ බව දකින සිහිය. දෙක සිතුවිල්ල එන විටම ඔටෝ සිදුවන બ્લોක් වීම. තුන සිතුවිල්ල මදක් තුර ගිය විට වරහන් ඇතුලේ අසතියෙන් පසු ප්‍රමාදයේ දකින සිහිය. අද සිතුවිල්ලක් ඇති වූ විට සතිය එහි கிඳා බැස වෙලක්සේ හොඳ ආවරණයකින් ගිය බවක් දැනුනි. ප්‍රපංචයේ සිහියකින් කරනවා වැනි විස්තර කිරීමට අපහසු බවකි. සිදු වූ දේ ගැන එකවරම ඇඟ කිලිපලා ගියාසේ දැනුනි. සති ධාරාවක් වරහන් ඇතුළේ අප්‍රමාදයේ සිතුවිලි ධාරාවක් තුල දැන දැනම තිබුණාසේ අනෙක් කර්මමුණු වල මේ මනාව අධ්‍යක් තිබුණොද සිතුවිලි ධාරාවක් කරහා මෙවන් කන්ට්‍රෝල් එකක් පෙර ඇති වී නැත. තිරුවන් සරණයි. ප්‍රශ්නයක් අහන්න එතන. ඔය මේක අර චිත්‍රපටියක තමයි දුෂ්ටයට රඟපාන්න වෙනවා. ඒතකොට තාම තාත්විකව දුෂ්ටයට රඟපානවා. එහෙම නැත්නම් සාන්තුරයට රඟපානවා. ඒක රංගපෑමක් බව දන්නවනම් අපි දුෂ්ටෙක් වෙන්නෙත් නැහැ සාන්තරෙක් වෙන්නෙත් නැහැ මේ චිත්‍රපටයේ භූමිකාවක්. ඉතින් මේක දන්නේ නැතුව අපි අඳිනවනේ. සාන්තුරේක රඟපාලා ගෙදර ගිහලා ගෑනටත් කියන වැඳපන් කියලා. එයි මම මේ චිත්‍රපටයේ සාන්තුරේකට හිටියේ කියලා. ගෑණි කියන තොට පිස්සුනාට යකෝ කියලා ගෑණි වලම් මුට්ටිය නමන ඔළුවේ. මේ චිත්‍රපටියට ඇඳලා ඉලමු ගෙදරත් අඳිනවා. ඔය කවුද මන් දන්නේ ඒක බොරු කියලාත් කියනවා මන් දන්නේ නැත්තද කියලා ඔය මේ විහිළු චිත්‍රපටය හැදුවේ ඉස්සල්ලාම මේ මේ චිත්‍රපටි සද්දෙන්ද ඉස්සල්ලා චිත්‍රපටි හැදුවේ චාලි චැප්ලින්ගේ ගෑණි කිව්වලු මට ජීනියස් කෙනෙක් එපා මට මිනිහෙක් දෙන්න කියලා. චාලි චැප්ලින් ජීනියස්. ඒ ගෙදර ආවම පිස්සේ. මට ඕනේ කතාද වදිනෝනේ මිනිහෙක්. ඔය දක්ෂකම මට ඕනේ නැහැ. අපිට මේ අර නාඩගමට ඇඳපෙක මතක නැහැ. ඊගා නාඩගමට ඒ ඇඳුම මෙතන ගිහිල්ලා ඉල්ලා හිටනවා මම මාර්ගේ රජුරවන්ට හිටියේ මට කඩුව දීපන්. මට සිංහාසන දීපන්. මට සිංහ මේ ඔටුන දීපන් කියලා. ගෙදර මිනිස්සු දන්න පිස්සුනේ මෙයා කාට කියලා. ඉතින් මේ తాවකාලික පොඩි වැඩක් මේ මේ චිත්‍රපටියට රඟපාන. රඟපාලා ගෙදර ගියාට පස්සේ පුරුදු විදිහට ඉන්න ඕනේ. මේ දෙකම කරත හැකි මේකේ. මේ හිතේ ඒ චපලකම නෙමෙයි. ඉතින් අර මේ ලවුඩ්සුට හීනයක් පේනවලු ලුසිඩ් ඩ්‍රීම් එකක්. එයාට සම්පූර්ණ සමනලෙක් විදිහට සහැල්ලු ජීවිතයක් හීනෙකදී පෙන්නලා ඒක ඇතුළටම කිඳා බහැලා. නැගිටිට පස්සේ ඌගලියනවලු කොලයක් අරගෙන මට දැන් සාධාරණ සැකයක් තියෙනවා. සමනලෙක් මිනිහෙක්ව හීනෙන් දකින්නවද නැත්නම් මිනිහෙක් සමනලෙක්ව හීනෙන් දකින්නවද කියලා මට ෂුවර් නෑ කියලා. උට මේ ඉන්න එක හීනයක්ද දන්නේ අරක ඇත්තද දන්නේ තරමට ඒක ඇත්තයි. එදා ඉඳලා චීන සංස්කෘතිය හැමදේම මේක හීනයක් මේකට උච්චර පරිතද කරගෙන ඊර්ෂ්‍යා කරන කෝධමාන කරන ගහතෝ අරපල්පල කියන්නේ බෑ මේ නාඩගමකට ඇඳලා තියෙන්නේ භූමිකාවක් පුදුම ජොලියක් තියෙනවා ඒක දුෂ්ටයට තමයි අදින්නේ වෙනකොට සම්මානයක් හම්බ වෙනවා උඩ එතරම් ශාවක මේ මේ රංගපෑම රංගපාන්න පුළුවන් ඒකට කියන්නේ තාත්විකයි කියලා මේක පොඩ්ඩ ජොලියක් දාගෙන ඉමු මේ ජීවිතේ මේක අට කරගෙන සෝප් පිටිනේක වගේ මූණ හදාගෙන එච්චර පොන්නේ නැහැ පොඩි නිකම් මේ අපි මේ රෝල් එකක් රෝල් ප්ලේ එකක් කරනවා. අපිට තියෙන චරිතය අපි රඟපානවා. ඉතින් ඒක මාරු වුණාට ගණන් ගන්න එපා. දැන් අම්මා ඉස්සරහම පුතා වුණාට දරුවෝ ඉස්සරහම තාත්තා වෙන්න ඉතින් දෙකම රෝල් ප්ලේ එකක් විතරයි. මේක තේරුම් ගන්න බැරි වුණාට තමයි මේ කචල් ලෝකේ තියෙන සංඥාවේ ස්ථිර භාවය නිසා. කෙලින්ම භාවනාවට සම්බන්ධ ප්‍රශ්නයක් පමණයි ඊයේ ධර්මදේශනය පිළිබඳ ප්‍රශ්නයක්. ගරු ස්වාමින් වහන්සේ ඊයේ ධර්මදේශනයේදී සීල සමාධිය හා සීල සමාධිය හා මෙතන කියනවා සමාධි සමාධිය කියලා තියෙන සමාධි සමාධිය දිනුවමින් යන විට විපස්සනාව ආරම්භ බවත් එතෙන් සිට අනිත්‍ය දුක්ඛ අනාත්ම දැකීමට පටන් ගන්නා බවත් පැහැදිලි විය. නමුත් බොහෝ විපස්සනා මධ්‍යස්ථානවල ආරම්භක දිනේ සිටම විපස්සනා පුරුදු කරයි. අපද බොහෝ විට විපස්සනා වැඩිවීමට ආශා කරයි. එසේ විපස්සනා වැඩිවීම කෙතෙක් සාර්ථකදයි අනුකම්පාවෙන් පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි. ඔය එසේ කියන්නේ කෝකද මන් දන්නේ. ඒක නිසා මේ linear system and matrix system කියලා තියෙනවා. linear system එක කියන්නේ 1 2 3 4 පිළ ආණුපුබ්බි පිළිවෙල. තව හිත වැඩ කරන්නේ ඕකේ නෙවෙයි. හිත වැඩ කරන්නේ ඒක වෙනමම matrix එකක්. ඒක මේ එකවර ඕන දෙයක් වෙන්න පුළුවන් එකක්. ඒ නිසා කියලා දෙනකොට යන්නේ linear තමයි. අත්දකලා බැලුවට පස්සේ තේනවා කවදාකවත් පොතේ තියෙන එක අත්දැකලා පස්සේ නැහැ. එනිසා පොතේ දැනුම සහ චින්තාමේ දැනුම ප්‍රත්‍යක්ෂ ඥානයත් එක්ක විශාල ගැප් එකක් තියෙනවා. ඒ නිසා ප්‍රත්‍යක්ෂ ඥාන ලැබුණාට පස්සේ කියා ගන්න බැරුව යනවා. මොකද මේ ඔක්කොමලා කාලා ඉන්නේ ඒගොල්ලෝ මේ පොතේ තියෙන තාලට බලාපොරොත්තු වෙන ඔක්කොම. ඉතින් කියන එක නා කියන්නේ අත්දකපේටින ඒක ඉතින් පොතේ තියෙන ගැලපෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා විශ්වාසය අවශ්‍යයි. ඒ නිසා මේක Taman අත්දකින්නකම් ඉදිරියට යනකම් මේක ඔය ලීනියර් සිස්ටම් එකට දාලා බැලුවට උත්තරය ලැබෙයි කියලා හිතනවා කවදාකවත් උත්තර ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒක ප්‍රශ්නයක් කරගන්න නැතුව ඔය ටිකට සත්‍ය පැවැත්වීම කරගෙන යන්න. එතකොට ඔකට උත්තරේ යම් වෙලාවකට එනවා විශ්වාසයත් එක්කම. අධිමුඛ චෛසිකයත් එක්කම එන්න පටන් ගන්නවා. අවසරයි ස්වාමින් වහන්සේ හුස්ම ගෙවන් වී කයද නොදැනී ශුන්්‍යතාවයකට ගිය පසු ඇතිවන මත් බව නිදන නොනිදන අතර පාලනකින් තොරව ෆ්ලෑෂ් වෙමින් යන හීනවැනි ඇතිවන නැතිවන සිතුවිලි අනුසය ලෙස ඔබ වහන්සේ කීවා මතකයි. එතන කර්ම සකස් නොවන බවකුත් කීවා. මේ નિවරදිද? මට ඇති ඇති දෙවන ප්‍රශ්නේ නම් වෙස්ටර්න් සයිකොලොජි වල සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් සඳහන් කළේ මේ සබ්කන්ෂස් මයින්ඩ් තත්වයමද බුදුන් පහළ වීමට පෙර ධානයක් ලෙස මෙය භාවිතයේ තිබුණාද එසේනම් මේ කුමක්ද තිරුවන් සරණයි ඒක තමන් දෙන නමේ හැටියට තමයි ඔය තැනට ගියාට මේක සබ්කොන්ෂස්ද මේක යෝනිසෝමංස් කාරණද බැලුවේ අයෝනිසෝමංස් කාරණද බැලුවේ මේක ධානද මේක සවිපස්සනා ඥානද කියන එක ඒ පුද්ගල දෙන්න ලේබල් එකේ හැටියට ලේබල් එක දාපු ගමන් ඔය වගේ කතන්දර යනවා ලේබල් දාන්න එපා මේක වඩා හොඳ එකක් නම් ඔයිට වැඩිය හොඳ එකක් නකන් මේ කයි වල්බටාරම් පතන්දර තියේදී භවනා කරන නොදෙන්න දෙන මේ ලනු ටික තමයි මාර්යා කියන්නේ. එමේ යන්න දෙන්නේ නැතුව මේ නගර මේ පටලවිල්ල අනාකූල ප්‍රවාහය ආකූල කිරීම තමයි කෙලස් කියන්නේ. ඕකට උඩ ගෙඩි දෙන්න එපා. එනවා. ගණන් ගන්නතෝ දිගට සතිය පාත්තන්න. ගරු ස්වාමීන් වහන්සේ දින හතක් අපි පරයන්කේදී හා සක්මනේදී සමාධිය පවත්වාගෙන යන උපරිම මහන්සිය ගත්තා. මෙතනදීත් නිතර නිතර සිත පිට යද්දී නැවත නැවත කර්මස්ථානයේම සිත තැන්පත් කරගත්තා. ස්වාමින් වහන්සේ අපි හෙට නිවස බලා පිටත් වෙනවා. නිවසේදීත් අපිට සිත තැන්පත් කරගෙන අපගේ වැඩ කටයුතු නිසියාකාරව කරගෙන යාමට උපදෙසක් ඇතොත් අපාට පැහැදිලි කර දෙනමින් ගෞරවපූර්වක ඉල්ලා සිටිමු. ගෙදර අයගෙන් හා යහළුවන්ගෙන් නිතර නිතර වාචික කරදර පැමිණේ නම් ඒ වාට සිත සකස් කර ගැනීමට නොහැකි වුවොත් අපි කුමක් කළ යුතුද? තුන තුන්වෙනි කාරණේ ඊළඟට නිවන ළඟා කර ගැනීමට සමත භාවනාව හා විපස්සනා භාවනාව යන දෙකම ප්‍රගුණ කළ යුතුද නැතිනම් සමතෙන් පමණක් කළ හැකිද විපස්සනාවෙන් පමණක් මේ කළ හැකිද අපි ගැන අනුකම්පාවෙන් මේ සිළු දේ පැහැදිලි කර දෙනමින් ගෞරවපූර්වක ඉල්ලා සිටිමු අවසාන වශයෙන් වහන්සේ මෙම කරන මහා සත්‍ක්‍රියා වචනෙන් පෙර වචනෙන් හෝලියා පැහැදිලි කළ නොහැක ඒ අපගේ සිත්වලට දුන්න මහා නිදානයකි ඒ නිදානයේ විවෘත කර බැලීමට අප සතුකාරයකි මේ සක්වලේ සිටින විශාල ජනකායකට මේ නිදානේ ලබා දීමට ඔබ වහන්සේට තෙරුවන් සරණින් මහා ශක්තියක් ලැබේවායි ප්‍රාර්ථනා කරමි. සාමාන්‍යයෙන් මෙතන තව එකක් තුනක් ගත්තේ නැති ප්‍රශ්නයක තිබුණා ආනාපානය ආනාපාන සති භාවනාවත් විපස්සනාට වැටෙනවද වගේ සැකයකින් අහපු කාරණයක් වුණා. ඒකත් මේකට පොඩ්ඩක් සම්බන්ධ කරගන්න පුළුවන්. ඒකට විජේ මහත්තයා මොකද්ද කියන්නේ? තියෙන භාවනාවලින් ආනාපානය සමතේට සහ විපස්සනාවට දෙකටම වැටෙන භාවනාවක්. හොඳයි. නෑ මේකේ අර පළවෙනි එකේ කියනවා මේ අපිට මේ වාචිකව කරදර කරන අපේ ගෙදර ඇත්තන් සහ යාළුවෝ කියලා. ඉතින් මේ විදිහට කරදර කරන කෙනෙකුට යාළුවෙක් කියලා කියන්න වටිනවද? ගෙදර කෙනියෙක් කියන්න වටිනවද? මේට වැඩිය යමයෝ ඉන්නවද? මේට වැඩිය අපායක් තියනවද? ඒකට යන්නේ කවුද? මමද? මේ මිනිසුද? මමනේ එතෙන්ද යන්නේ. අපායට යනකොටත් ඉල්ලගෙන යන්නේ කියලා මතක තියාගන්න. කවුරුවක්වත් මේ අපායට තල්ලු කරන කෙනෙක් නැහැ. අපිට හිතෙනවා එතන ලාභයි කියලා. ඕක තමයි. දැන් මම ගෙදර ගියාට පස්සේ ගෙදර ඇත්තෝ යාළුවෝ මට මේ වචනේ බුදුහාමර කියන්නේ කෙටේරියක් වගේ කොටන එකමයි වැඩි. ඉතින් ඒගොල්ල ගාවට යන්නේ කවුද දැන්? ඇදගෙනනේ නාන්නේ. බෙදාගන්නේ කන්නේ. ඒකෙල්ල අපි හිතන මේගොල්ලන්ගේ වැරද්දක් කියලා නෑ. අපිට ඔප්ෂන් එකක් තියෙනවා. මෙතන කතා කරන්න දෙන්නේ අතන කතා කරනවා. හැබැයි කතා කරන කට්ටිය කතා කරන්නේම නමකට දාන්න. ඉතින් ඒගොල්ලන් අපි නෑයෝ කියනවා. යාළුවෝ කියනවා. කවුද කියන්නේ? මමනේ කියන්නේ. ඒසා මෙච්චර ලස්සට ඔප්ෂන් දෙකක් දුන්නාට පස්සේ ඒක මේ නොකර වෙන වෙන ඒක කළ යුතුයමයි කියලා හිතන විදිහට අපි අකුරු තිර තියලා එන ගහ ගන්නවට මම වෙන කවුරුවක්වත් වද විඳින්නේ නැහැ තමමයි වද විඳින්නේ. ඒ නිසා ඒ තියෙන විකල්ප දෙක ලැබීම ලොකු පිනක්. මත අවස්ථාව දුන්නොත් මම මොකද්ද කරන්න කියලා බලන්න යන්නෙම අතෙන්ද යන්නේ. නොගිහින්ම බෑ කියලානේ කියන්නේ. ගෙදර ඉන්න කට්ටිය හිතන නැති අනේ නේනවනම් හොඳයි කියලා. මේ නාකිය මැරෙන්නෙත් නැහැ, දහක වෙන්නෙත් නැහැ කියලා කතා කරත්තේ නම අපි කියන්නේ නැත්තම් මම ගියේ නැත්තම් අයියෝ මොනම දෙයක්වත් කරගන්න බෑ කියලා ඒකල කියනවා බෑනේ මේගොල්ලෝ මට කරදර කරනවානේ හොඳට නිකන් සාමාන්‍ය කණක් తీර මිනිහ කහගෙන හිටියොත් බේනවා මෙතන තියෙන විරසක ගහයි ඒ නිසා මේ ලියුම කියවලා කියවලා බලන්න මේවට අපි දාන මේ අයිස්ක්‍රීම් චොක්ලට් වගේ නන්දාගත්තට කක්කනේ මොන නම දැම්මත් කක්කනේ තීති තීති නියන්නේ ඇයි ඉතින් අර ජෝබි වික්‍රමින චිත්‍රපටියක් කියනවා මේ ඌ ගල්වැඩි අපුපුරන තැනට ගිහලා හොම්බකට රිවර්ට් වෙලා ඇද වෙලා. ඒ පොඩි මාමා කෙනෙක් මල්ලි පුතා අහනවා ඌ කියලා කියන පොඩි පුතාට බලපංග පුතේ මෙහෙම වුණා. මාමා ඌ මොකද මූණට මොකද වෙලා තියෙන්නේ කියලා. මේ වෙඩිල්ල පත්තු කරනවා මගේ රස්සාව එකයි. ඉතින් එතෙන්ට පත්තු කරන වෙලාවේ ගියානේ. ඉතින් මාමේ. ඔබ මොකටද වෙඩිල්ල පත්තු වෙන දැන්න ගියේ? ගියානේ මේ පුතේ ග්‍රහය අරන් ගියා. ඉතින් අපි දන්නවනම් ඊතර වෙඩිලපත් වෙනවයි කියලා. නොගිහි බෑ. ඔත තක తీරුකම කියන්නේ. ඔය තමයි අමනකම කියලා කියන්නේ. මෝඩකම කියලා කියන්නේ. අන්ධකාරය කියලා දෙවන්නේක් සම්බන්ධ නැහැ. එනිසා මේක අඩු ගන්න දැන් දැනගෙන යන්නේ කියන එක තමයි අපිට තියෙන එකම ලාභය. දැන් යන්නේ කක්කාවට. දැන් යන්නේ නෑයොන්ට. දැන් යන්නේ යාළුවෝ ගාවට. කවුද දන්නේ මේ ඇයෝ? නෑ දෑයෝ. අයියෝ නෑ දෑයෝ මගේ අපේ නෑ දෑයෝ මට බනිනවා කිලෝරක් නැතුව මම මොන හරි හොඳ මිනිස්සු <laughs> වැඩිම උන්ට බයිනවා මට මේ දෙවෙනි තුන කරකොට නම් මතකත් නෑ දැන් ඒක විජයමන්තය දාම ඉතුරුවා ආ සමත විපස්සනා දෙකම කරන්නද කියලා කැමැති එකක් කරන්න. කවුද දන්නේ මම සමත විපස්සනාද කියලා? කොහොමද දන්නේ? අපිට තියනවාද choice එකක්? අපි මේ දැනුමම choice එකක් කර දැනුමම දෙකක් හදාන කාර්ය කරගන්න හැටි බලන්න. ලැබෙන ලැබෙන දැනුමෙන් බාධාවල් ඇති කරගන්න. අපි දන්නේ අපි සමත විපස්සනාද කියන්නේ. සතිය වඩන්න. එතකොට එයි. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. වහන්සේ මේ ප්‍රශ්නේදී මේ දැන් කියවන්න යන ප්‍රශ්නේ කොටසකට උත්තර දුන්නා මම මුල් ප්‍රශ්නේ කියවන අලුත් කොටසක් තියෙන හින්දා ගෞරවනීය ස්වාමින් වහන්සේ පසුගිය දින කිහිපය තුලදී සතිය දිනු වූ බව මා සිතන නමුත් විතක්ක ਵਿਚාර වරහන් තුල තනියම කතා කරන ස්වභාවය වැඩි වූ බව නිරීක්ෂණය කළා ඒ සතිය දිනු වීම නිසා ඇති වූක් බවත් සමාධියට බාධාවක් බවත් පෙනේ කරුණාකර උපදේශක් දෙන්න මෙම වැඩමුළුවෙන් පසු එදිනදා ජීවිතයේදී සතිය පැවැත්වීම පිළිබඳ උපදේශක් පතමි. අප කළ යුතු වන්නේ එම මොහොතේ සිදුවන සියල්ල දැන ගැනීමද, එසේ නොමැතිනම් කරන ක්‍රියාව පමණක් සමස්තය දැනගෙන සිටීමද. නිරන්තරයෙන් සතිය පවත්වන බව දැනගන්නේ කෙසේද? ත්‍රිවන් සරණයි. ඔව් මේ මෙල්බන් තමයි හොඳම උත්තර ලැබිලා තියෙන්නේ. මේ මං චන්ද්‍රිකාට තමයි වැරද්ද පටවන්නේ. මේ කට්ටිය එක ඔක්කොම එකතුලා කරපු වැරද්දක් හොඳ වීඩියෝ ටිකක් හදලා තියෙනවා. දත්ම දිනකට කොහොමද සතිය පිටවන්නේ? නානකොට කොහොමද සතිය පිටවන්නේ? බත් කනකොට කොහොමද සතිය පිටවන්නේ? තාම මොකක්දයක් තියෙනවනේ අපි හතරක් සක්මන් කරනකොට. කොහොක්වත් නැච්ච ලස්සන ඒවා. ඒසේව ටිකක් බලන්න ඉතින් චෝදනාවක් තියෙනවා මේ සතිපාසලේ පෙන්වන්නට මේ මේ නාකි නාකිච්චන්න පෙන්වන්නේ නැහැ කියලා. එහෙම එකක් තියෙනවා. ඒක හරි. ඈ? ඒක පොඩි ප්‍රශ්නයක් තියෙනවා දැන් අපිට ඒක නිසා අපි ඉස්සර ෆෝඩ් ප්‍රෝග්‍රෑම් එකක් ගන්න ඕගොල්ලෝ ඔක්කොම මරලා ඊගාව ආත්මේ සතිපාසලට ගන්නවා. අවුරුදු 7යි යන්නේ. එහෙම නැත්නම් පියාට බගෑපත් වෙලා චන්ද්‍රිකාට බගෑපත් වෙලා ඒ ටික බලන්නේ ඒක මේ අපි හදලා තියෙන ආමියේගේ ලස්සනම කැලී ටික. සක්මන් කරනකොට කොහොමද විනාඩි 4යි යන්නේ ඔය පෑගනම් බණ කියවිලක් මොකුත් නැහැ. ඒව ඇත්තට අපිට ඉස්සලා ගොඩක් ඉංග්‍රීසියෙන් හදලා තිබුණා. නමුත් දැන් අපි හදලා තියෙනවා බොහොම ලගන්නා සුළු ස්වරූපයෙන් අපේ දරුවෝ දාලා. <coughs> හරිම ලස්සනයි. ඒ නිසා ඒ ටික කියවන්න මේ විතක්ක ਵਿਚාර කියන එකේ තියෙනවා සම්මා සංකප්ප මිච්ඡා සංකල්ප කියලා දෙකක්. සම්මා සංකප්ප කියලා කියන්නේ අව්‍යාපාද අවිහිංසා නෙක්ඛම්ම සංකප්ප. ඔකට තමයි විතක්ක ਵਿਚාර කියන්නේ. විතක්කට සංකප්ප කියලා කියනවා. එනතම් කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක තියෙනවා. ඒ නිසා විතක්ක ਵਿਚාර වැඩි බව දැන ගැනීම සතිය තමයි. නමුත් ඊට පස්සේ යම් සම්පජඤ්ඤේ යෝනිසමනසිකාරය දැනගන්න ඕනේ මිච්ඡා විතක්ක අයින් කරලා. සම්මා විතක්ක පැත්තට දාගන්න. ගරු ස්වාමීන් වහන්සේ එදිනදා ජීවිතයේදී අපගේ වැඩ ප්‍රශ්න හෝ වෙනත් ප්‍රොජෙක්ට් වල වැඩ කරන විට අපි එක පළමුව සතිය නේදස බලා දෙක දෙවන ස්ථානෝචිත ප්‍රඥාව යොදා තුන ඒ කාර්ය නිම කරනවා මෙහිදී යෝනිසෝ මනසිකාර්ය ඇප්ලයි කරනවා කියන්නේ මෙහි පළමුවෙනි ස්ටෙප් එක වන සතියෙන් ප්‍රශ්නේ දිහා බැලීමක්ද. එසේනම් යෝනිසෝ මනසිකාර්ය කියන්නේ සතියෙන් මුල සිට දෛනික ප්‍රශ්නයක් දිහා බැලීමක්ද. කරුණාවෙන් පහදා දෙනු මැනවි. වහන්සේට තිරුවන් සරණයි. යෝනිසෝ මනසිකාර්ය කියලා කියන්නේ මේක නාටකමක්. මේ නාටකමේ චරිතයක්. ලස්සනට කරන්න ඒක. හැබැයි මම නෙවෙයි ඔය. මේ කවුද ඔලුවට දාපු ප්‍රොජෙක්ට් එකක්. මේ සල්ලි නිසා කරන වැඩක්. ඕක ඔච්චර සීරියස් ගන්න දෙයක් තියෙනවා. බඩ රස්සාවනේ. මේකෙම නේනේ බඩ රස්සාව ඔක්කොම වහගෙන ගිහිල්ලා පවුලක් ප්‍රශ්න දවසෙත් ආතතිය ටෙන්ෂන් බඩත් අප්සෙට්. බඩ රස්සාවම තමයි. බඩ අප්සෙට්. ඒ තරම් කෑදරකම. ඒ තරම් කෑදරකම. ඒක නිසා හොඳටම දෙන්නේ මේක මගේ චරිතේ. මේ මගේ චරිත දිලා තියෙන මේ භූමිකාව මේක හොඳට ස්ටඩි කරන්න රංගපාන ඉවරයි. ඊට පස්සේ මේ ගෙදර ගෙනියන්න කියලා කිසිම කෙනෙකුට කියන්න පුළුවන් කමක් නැහැ නේ. ගෙදර ගෙනියන්නේ මොකද එතනින් විතරනේ සල්ලි හම්බෙන්නේ. ඒකට තියෙන කෑදරකම, ඒකට තියෙන දන්තු භාවය, දාස භාවය, ගැති භාවය, බට්ටල භාවය දිහා බලනකොට පේනවා ඒක දන්න සුද්ධ විතර තව කවුරුවක්වත් ලෝකේ නැහැ. ඌ දන්නවා අපිට දෙන හැටි අපිට ඒක දුන්නාට පස්සේ අපි පැය 8 ජොබ් එක කරුවාට පැය 27ම සැපරින්. ඊට පස්සේ උගේ තියෙන කුණු හරප පාහර ගතිය තමයි ස්ට්‍රෙස් ලීව් කියලා જાතියක් දෙන්නේ. මැරෙනකම් වැඩ අරගෙන කරාම ගියාට පස්සේ කරාම එනකම් ස්ට්‍රෙස් ලීව් කියලා જાතිය. ඔච්චරම හිතන්නේ අපායවත් දෙන්නේ නැහැ කියලා. අපායෙත් යන්ත්‍රාගාරේ ඔච්චර බඩු නැහැ. ඒ තරම් සුද්ධ දන්නා මේ සල්ලියට කඹුරන පයින්දින ස්වරූපේ. තමන්ගේ පිරිච්ච බව සතුට gross national production නෙවෙයි gross national happiness කියන එක භූතානි දැන්ට ලියලා අරගෙන බිල අරගෙන ඉවරයි UN එක hina වුණා ඉස්සල්ලා ජල ජාතික නිෂ්පාදනය නෙවෙයි ජල ජාතික සතුට අපි පොඩ්ඩක් රට කර කරන්න පුළුවන් නම් මොකද්ද අපි සතුට තියාගෙන අරක part time job එකේ නැත්නම් අපේ භූමිකාව ඕකට ඕක ඔළුවේ දාගන්න ඕනේ දැම්මඩදී ප්‍රශ්නයක් නැහැ මම කරලා තියෙන නිසා මම මේ ගැන අවුරුදු 6ක් මම කරලා තිනවා ඒ ෆීල්ඩ් එකේ තියෙන ඔක්කොම ජොබ් ටික කරා. මම ගියේ ඇසිස්ටන්ට් ප්‍රොඩක්ෂන් මැනේජර් ඉවරුන්නේ චීෆ් එක්සිකියුටිව්. බොහොම සාර්ථකයි මගේ. ඒ නිසා මම මේ නිකම් මේ ආගම නිකම් කණා බල්ලට ගහන්න කියන එක නෙමෙයි කරලා කියලා කරන්නේ. ඒකමයි මම යන්න ඉස්සෙල්ලා භාවනා කරලා තිබුණා. <clears throat> යන්තම් සතිය දැනගෙන තිබුණා. ඒක ඔළුව දාගන්න එපා. ඉච්චර භූමිකාවක් කරගන්න, රංගපෑමක් කරගන්න. ඒ කට්ටිය කියයි. ඔබට රෝල් එක මෙච්චරයි. මෙච්චර ගෙවනවා මෙච්චර පැය ගාන මෙච්චර විනාඩි ගානයි ඉවරයි අවසාන ප්‍රශ්නය ගෞරවනීය ස්වාමීන් වහන්සේ භාවනාවට ඍජුව සම්බන්ධ නැතත් බොහෝ අයට ප්‍රයෝජනවත් වේ හැඟෙන ගැටලුවක් ඇසීමට අවසර පසුබිම බුදුන් වදාළ ධහම තාම මා ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කළේ නැතත් ශ්‍රුතමය දැනුමෙන් පිළිගන්නේ ස්වර්ධාවෙන් පිළිගන්නේ නවීන විද්‍යාව සම්පූර්ණ සත්‍යයක් නොවන බවද පිළිගනී. එසේ වෙතත් දරුවන්ට උපරිම ආයුරින් නවීන විද්‍යාව ඉගෙනීමට ඉතා මහන්සි වී කටයුතු කරයි. ඒ අතර ලැබෙන සෑම අවස්ථාවකම ළමයින්ට ධර්මයේ උගන්වීමට සහ අත්හදා බැලීමට යොමු කරයි. ඔවුන් සුවකමැත්තෙන් නොවද අපගේ බලපෑමෙන් සතිපාසලට සහභාගී වෙයි. සතිපාසල් කඳවුරටද සහභාගී වීමට බලාපොරොත්තුෙන් සිටී. ගැටලුව මගේ ජීවිතේ පුරා මෙතෙක් උපයාගත් වරහන් ඇතුලේ අඹදරු යානවාන ගේදොර දෙයින් පමණයි මට දුක ඇතිවන්නේ මා උපයා නැති කිසි දෙයකින් මට දුක ඇති නොවේ ඒ හොඳින් දැන දැනත් ළමයින්ව ඒ දුකටම ඇද තමයි එසේ නොකර සිට ඔවුන් වෙනත් දුකකට වැටේදැයි බියක්ද ඇත මේ දෙබිඩි පිළිවෙතට වඩා වෙනත් ප්‍රායෝගික මඟක් තිබේද තෙරුවන් සරණයි ඔය අපිට අපි මේ බුද්ධ ආගමේ මේ කරන වැඩ මෙහෙම තියෙන අතර මට හිතන්නේ වෙනම කතෝලික කියලා ආගමක් තියෙනවා මුස්ලිම් කියලා ආගමක් තියෙනවා ඒගොල්ලන්ටත් වැඩ පිළිවෙලක් තියෙනවා අපි හිතනවා මේ සතියෙමයි එකම පිළිවෙල වෙන මොකක්වත් නැහැ. අනිකාන් වලට යන්න එපා මොනවක්වත් කරන්න එපා කියලා නෑ. ඔය අපි ඔය අනෝ අපි බොහොම සද්ධාවෙන් මේකමයි යක කියලා කරනවා වගේ ඊටත් වැඩි අදහගෙන කරන මුස්ලිම් මිනිස්සු ඉන්නවා. ඒව පොඩ්ඩ හදාarලා බලන්න. මේ සංසන්දනාද මොකද්ද වෙන්නේ කියලා. බලනකොට තේරෙයි අපි මේ මේ මේ එකමයි මෙච්චරමයි කියලා ඉද මේව සත්‍යම් මොගමඤ්ඤම් කියන හෙල්මට් එක දාගන්න ඕනේ නෑ. අනික කටියත් ඔయిత වැඩි ක්‍රියාකාරකම් කරනවා. කරලා බලන්න. ඒක ටිකක් කරන්න ඉස්සලා හදාarලා බලන්න. හදාලා බලනකොට තේරෙයි මේ මේකේ මොකක් හරි විශේෂයක් තියෙනවා කියලා. සංසන්දනය කිරීමේ අයිතිය නැතුව තව කෙනෙක්ගෙන් ඇහුවට ඒක බය අදුකමක් කියලා මං කියනවා. අද විතර තොරතුරු ගන්න පුළුවන් ලෝකයක් කොහෙවත් නැහැ අද. ඕනම දෙයක් චෙක් කරලා බලන්න පුළුවන්. ඒ නිසා ඔක්කොම කරලා බලන්න හදාරන්න මුත් වෙලා තියෙන ජීවිතේක පුළුවන් ද එම හදාර හදාර ඉන්න කියන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ඒ නිසා මේකට අපිට මේ ජන සම්මා ජන විඥාණය දෙන්න උත්තරයක් නැහැ. හැම කෙනාම කරන්නේ ලයිෆ් එක්ස්පෙරිමන්ට් එකක්. Trial and error. අපි ෂෙයා කරමු. මම කරන්නේ මේක ඔබ කරන්නේ මොකක්ද? එතකොට අපිට පුළුවන් නේ සෑහෙන දුරට හරි ඔප්ෂන් එකට යන්නේ නිසා අපි දුක බෙදා ගන්නවා. වැරද්ද බෙදා ගන්නවා. අපහසුකම් බෙදා ගන්නවා. එතකොට අපිට තියෙන අපේ එක අම්මගේ දරුවන්ට වැඩිය ලොකු මේ එකම විශාල පවුලක් බවට පත් වෙනවා. ඒකමයි උත්තරේ. අපි පැය භාගයක් විතර වැඩිපුරක් තරම් තියෙනවා. පැය දෙකක් ගිහිලා තියෙනවා. ඒ නිසා අපි තුනයි. හතරයි කාලේ වෙනකන්. හතරයි කාලේ වෙනකන් සක්මන් කළා. හතරයි කාලේ ඉඳලා පහ වෙනකන් පරියන්ක භාවනාවට ඉදිරි වැඩ සතිವಾರ දෙක විනාඩි 45කට අඩු කරනවා. මේ වැඩිපුර ගත්තේ සමගත්ත වේලාව සමනය කියලා ගැනීම සඳහා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.